අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 93 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ සම්මත වර්ෂයේ 2015 අප්‍රේල් මාසයේ 6 වෙනිදා පළවෙනි ධර්ම දේශනාව සඳහා නැත්නම් දේශනාමාලාවේ පළවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඥානෙය්‍ය නුකෝ ආවසෝ උපවාන බික්ඛු පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ එවං සුසමාරත්තං මේ සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්තති තී අවසරය ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වැඩමුළුවකට මුළු දී ගත කරන කාලයකදී ඒකේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කළ යුතු අනුග්‍රහ සපසල සලසන කරුණු සපයාදීම ඒකට සක්කච්ඡාකාරී වීම අතින් බලනකොට හැම කෙනාම මේක තමන්ගේ ජීවිතේ වටිනා අවස්ථාවක් වශයෙන් සලකන නිසා අපිට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය අපි දෙනවා ඒක සරුවච්චන් වහන්සේ මේ වගේ ගෞරවයෙන් යදී සතිය පැහැදී කටයුතු කරනත් එකින් අපේක්ෂා කරනවා උපරිම අනුග්‍රහය ලැබෙයි කියලා ඉතින් මේ අනුග්‍රහ පරිම වීම සඳහා සර්වඥතා ඥානය අනුව කර්ම පහකින් සසදිලා සම්පූර්ණ වෙනවා. ඒකෙන් මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට ඉස්සල්ලාම දක්වන අනුග්‍රහයට කියන්නේ සීල අනුග්‍රහය. හැම කෙනාම හිත අලුත් කරගන්න ඕනේ. Taman හිටියට වඩා උසස් සීලයක නැත්නම් ඒකට අදි සීල ශික්ෂාව කියලා කියනවා. ඉතින් ඒක ගොඩක් ඇත්තයි. මේ කතාව ගොඩක් ප්‍රත්‍යක්ෂයි උපාසක උපාසිකාවන්ගේ පැත්තේ. මොකද GestureDetector ජීවිතය ගත කරනකොට නිත්‍ය පන්සිල් හෝය අටසිල් කියලා අපි සිංහලේ කියන විදිහට මේ තාට පස්සේ අපි ඒ උපෝසතාඨාංග සීලේ සමාදන් වෙනවා. ඒකෙන් කරන්නේ අපි හිත අලුත් කරගන්න. ඒකට පැවිදි පින්වතුනුත් පැවිදි ඇත්තොත් මේ වගේ වැඩකට එනකොට රසායන බේතක් බොන්න ඉස්සලා බඩ විරේක කරගන්නවා වගේ තමන්ගේ සීලය ගැන නැවත නැවත සලකා බලන්න ඕනේ. සීලය අලුත් කරගන්න ඕනේ. ඒකට කියනවා අපි අදි සීල ශික්ෂාව කියලා තිබුණට වඩා ඒ සඳහා සංවරයක්, බයලජ්ජාවක්, සීලයක් ඉස්සරහින් තියාගන්න. දෙවෙනි එක තමයි සූතානුග්‍රහිතේ මේ වගේ බණ වලට අහුම්කම් දෙන්න ඕනේ. ඒක සාරවත්ඥ දේශිත ධර්ම කොටාස අපි විශේෂයෙන් අපේ මතකය අලුත් කරගන්න, බෞසුත භාවය වැඩිකරන්න අසුවිරු ඥාන වැඩි කරගන්න අපි මේක ආධ්‍යාත්මික භාවය වැඩි කරගන්න මේ දේශනෝට අහුම්කම් දීම කරනවා. ඉතින් මේ දේශන අහුම්කම් දීමේදී ඒක තිබුණ වළියට දේශනෝට අහුම්කම් දෙන්නේ ඒ භාවනාවට අදාළ භාවනාවට ගැළපෙන විපස්සනා ධර්ම දේශනාවකට විතරයි අහුම්කම් දෙන්නේ. ඒ වාගෙම හරියට විපස්සනා ධර්ම දේශනාවකට අහුම්කම් දෙන එකේ තියෙන වටිනාකම වාගෙම අනික් ධර්ම දේශනාවට අහුම්කන් නොදීමත් ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් වෙන්නේ මේක අවුල් කරගන්න. දින උපදේශයේ පැත්තක තියේදී අර පරණ ආපු බණයි අහන්න තියෙන බණයි අරයයි කයි මෙයයි කයි දාගත්තොත් මේකේ ගමනක් යන්න බෑ. විශේෂයෙන්ම මේ පිරිසක් යොමු කරවන්න බෑ. ඒක නිසා මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ ඇති වෙන්න ධර්ම දේශනා කරනවා. ඉන් එපිට දේවල් සාකච්ඡාවකට හෝ හිතේ කුකුසකට හෝ අන්‍යයන් අතර සාකච්ඡාවක් ඇති හෝ යෙදවීම ඈදිතියට බොරදී එක්වීමක් අනාකූල ප්‍රවාහයක් ආකූල කිරීමක් ඒක පවක් ඒ නිසා ඒක මේ වෙලාවේදී නැත කරා නැත කරලා අපි සූත අනුග්‍රහිත වශයෙන් ඊට අදාළ ගැළපෙන බණකට ධර්ම දේශනාවට අනුකම්ප කරනවා තුන්වෙනික ධර්ම සාකච්ඡා අනුග්‍රහිතය අපි දවල් කරා වගේ අපිට මතුවෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයේ පරිපුච්ඡා මාර්ගයේ අපි ධර්ම දේශනාවට පොඩ්ඩක් ඉක්මවලා ගිහිල්ලා එහා පැත්තම හැවතත් දෙපැත්තම කතා කරන තැනකට අපි කියන දෙබසකට සාකච්ඡාවකට පරිපුච්ඡාවකට තැනක් දෙනවා. ඉතින් ඒක භාවනා වැඩමුළුවකදී අපට ලැබෙන විශේෂ අවස්ථාවක්. ඒ ප්‍රශ්න අහන්න පුළුවන්කම ඒක පුංචිට සලකන්න එපා. මේක තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. අනිත් හැමතැනදීම දේව වාක්‍ය සුද්ධ ලියවිල්ල බලනවා කටයුතු කරනවා මිස සුද්ධ වීවිල්ල ගැන ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. ඒ නිසා ඒවට කියනවා අපි අදහනවායි කියලා. ඇදහිලිවන්තයෝ කියලා. අපිත් අපි අදහනවා. ඇදහුවට මොකද? බුදුහාමුදුර අපිට සම්පූර්ණ ලයිසන් එකක් දීලා තියෙනවා. මේ කරන දේ මේ ඇහෙන දේ විමසා බලා කටයුතු කරන්න. ඉතින් අපි අද ගන්න හතර මාතෘකාවත් ඒකට අදාළයි. ඒ නිසා මේ ප්‍රශ්න ඇහිීමේ හැකියාව තියෙන්නේ මේවැනි ශාසනයක විතරයි. ඒ නිසා ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. අපි බුදුහාමුදුරන්ගේ තියෙන ඒ විචක්ෂණ භාවය අපිට ලැබිච්ච ගෞරවයක් ඒක සලකලා. ඒ තුන්වෙනි අනිග්‍රහිතේ මේ විදිහට සීලෙන් සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කළොත් පමණයි අපේ සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ සජීවී වෙන්නේ නැත්නම් අපි කරන දේ අන්දාලිය කැලේ විදින්න වගේ අනේ යන තැන හැප්පෙන්න පටන් ගන්නවා කොහේ යනවද මොනව කරනවද හොයන්න බෑ. ඒ නිසා අපිට හිතේ පස්සද්ධියක් සමාධියක් එන්න නම් සීලේ තියෙන්න ඕනේ සුතේ තියෙන්න ඕනේ සාකච්ඡාව තියෙන්න ඕනේ. ඒ ඇති වෙන එකලස පස්සද්ධිය සමාධිය හරහා තමයි ප්‍රඥාවක් විපස්සනාවක් හැදෙන්නේ. ඉතින් මේ සියල්ලම අපි සාමූහිකව කරනවද පෞද්ගලික කරනවද කියන එක ප්‍රශ්නයක්. නමුත් දෙකොල්ලම කරන්න යන එකට තමයි භාවනා වැඩමුළුවක් කියන්නේ. භාවනා වැඩමුළුවේ හැම කෙනාම වග වෙන්න ඕනේ. මේකේ තියෙන ආචාර ධර්මට යටත් වෙන්න. ඒ වගේම පෞද්ගලිකව අපේක්ෂා කරන්න ඕනේ. අනේ මට කාගෙන්වත් කරදරයක් නොවෙන්න. ඉතින් කරදරයක් නොවෙන්න නම් Taman අනුන්ට කරදර කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ සීලානුගායිතේ, සුතානුගායිතේ, සාකච්ඡානුගායිතේ කියන මේ කාරණා එකිනෙකා කරන්න යන්න එපා. කොහොමඩක්වත් එපා. එතකොට වෙන්නේ මේ මූලික ගුණුව නැති වෙනවා අපි වැඩමුළුවේ. එතකොට විතරයි සමතයක් විපස්සනාවක් වැඩෙන්නේ. ඉතින් ඒක නිසා අපි අනුව කරන මේ සුතානුගායිතේ සඳහා වෙන් කරපු පැයක් නැත්නම් වෙන් කරන කාලයක් මේ අපි දවසේ වෙන් කරගත්තේ. ඊට පස්සේ මේ වෙන් කරගන්න කාරණාව කොහොමද අපේ මේ භාවනා වැඩමුළුවට අපේ සීල සමාධි ප්‍රඥා දියුණුවට අපේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණයට අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට <clears throat> අපේ බොජ්ජංග ධර්ම වැඩිවීමට උදව් කරන්නේ කියන එක ඊගාව කාරණා. මොකද අපි ඉන්නේ මේ පොඩි කාලයක්. ඒ කාලය තුල මේ තරම් ගැඹුරු sannivedanayak පණිවිඩයක් අපිට දී ගන්න පුළුවන්ද? ඒ සඳහා කොයි ධර්ම කොටාසි අපි ඉදිරියට වත් කරගන්න ඕනේද? කුමක් මාතෘකා කරන්න ඕනේද? මේ ධර්ම පාබතය නැත්නම් මාතෘකාව කුමක් විදිහද කියන එක හරිම සංවේදී. ඒක සර්වචන් වහන්සේ නම් ආසියානුසය ඥාණයෙන් බලලා හරියටම ඇනේට පිටියෙන් ගහනවා වගේ අවශ්‍ය කාරණාවට අවධානය යොමු කරනවා. නමුත් අපි අද කරන්නේ කනා බල්ලන් ගහිල්ලක් 40 50ක එකට ඇවිල්ලා ඒ ඔක්කොටම කෝක වෙතත් වැඩි කෙනෙකුට තේරෙන මාතෘකාවක් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ ඉදිරිපත් කරගන්නකොට උඟක් වෙලාවට අපි නිස්සරණ වනේ සම්ප්‍රදායක් විදිහට කරන්නේ සර්වඥ දේශිත සූත්‍රයක් අරගෙන ඒක මේ ත්‍රිවිධ ශික්ෂාවටම ගැලපෙන එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන තුනටම ගැලපෙන විපස්සනාට ගැලපෙන සූත්‍රයක් අරගෙන ඒ අනුවයි අපි මේ දේශනාව දේශනාවලියක් විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිරිස වෙනුවෙන් මම මත විමසුමක් කළේ නෑ. මට යෝජනාවක් අවිලා තිබුණෙත් නෑ. ඒ නිසා මම මේ තෝරාගත්ත උපවාන සූත්‍රය කියලා සංයුතනිකායේ මහා වර්ගයේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඉතින් ඒක මේ පිරිස වෙනුවෙන්ම තෝරාගත්තෙකුත් නෙවෙයි. අපි 92 වෙනි භාවනා වැඩමුළුවට තෝරාගත්ත සූත්‍රය. ඒකම තමයි අපි එක දිගට මේ වැඩමුළුවට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි එහෙම මේ එකම සූත්‍රය 92 වෙනි වැඩමුළුවටත් 93 වෙනි වැඩමුළුවටත් ඉස්සරහ තිනේවට සමාට ඇදිලා යන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ කියලා බැලුවොත් අද අපි මේ ඉදිරිපත් කරගත්ත දවසේ මාතෘකාව අදාළ වෙනවා. මේ සූත්‍රයේදී මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වචනාංශ නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇවැත්ති උපවාණේනි යම් කිසි භික්ෂුවක් එහෙම නැත්නම් අපි කිව්වොත් මේ බණ භාවනාවට යෙදී ගත කරන කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් අපි කියන නුවණින් මෙනෙහි කිරීමෙන් නැත්තම් පත මනසිකාරය කියලා මේකට කියනවා උපාය මනසිකාරය කියලා කියනවා මේ ලැබිච්ච අවස්ථාව හරි හැටියට මනස මෙහෙ වැවුවොත් මෙනෙහි කරොත් මා විසින් මොනවට අරබඩලාද නැත්නම් මම මනාකොට අරබඩලාද මේ සත්ත බොජ්ජංගයෝ මගේ පහසු විරණේ පිණිස නැත්නම් මට අසහනය දුරු කිරීම පිණිස මට ආතතිය හිතේ නැති කිරීම පිණිස මට පිහිටයි කියලා Tamanටම දැනගන්න පුළුවන් වේද කියලා සාරිපුත්‍ර සාංශේ උපාන සාංශක ප්‍රශ්න කරා. ඒ කියන්නේ මම මේ කරන භාවනාව මට පිහිටලාද දැන් තියෙන්නේ මට දැන් ප්‍රයෝජනයක් කිකේ තියෙන බව මටම වටහා ගන්න පුළුවන්ද? ඉතින් මේ කාරණාවට කවුරුත් උනන්දු. මම මේ යන පාර හරියද ඉස්සරහටද යන්නේ? මට මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන්ද? මට තව කෙනෙකුට ඒව බලව කියලා මම ලැබු ප්‍රතිඵල හුවා දක්වන්න පුළුවන්ද? කියන දේ ආවට ගියාට නෙමෙයි සාල්පිත සංසය අහන්නේ. මේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙන බව Tamanට වටහා ගන්න පුළුවන්ද කියලා නෙවෙයි කියන්නේ. යෝනිසෝ මනසිකාරය ඇති කෙනකොට ධර්ම බොජ්ජංග මට්ටමට වැටුණාට පස්සේ Tamanටම වැටහිම සිටුවෙන්න ඉඩ තියෙනවා. එතකොට උපවාන ස්වාමීන් වහන්සේ සපේලා උත්තර දෙනවා එහෙමයි ඇවැත්නි සාරිපුත්‍රයනි යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ ධර්ම බොජ්ජංග මට්ටමට වැඩුණා නම් එතකොට යාට තේරෙනවා මම මේ කරපු වැඩේ හරි මම දිනු වෙනවා මම මේ පසුගිය දවස්වල සැකපිට සද්ධාවට බාර දීලා හරියයිද නොයයිද කිය කිය ආපු ගමන දැන් නම් මට තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් නැත්නම් පච්චත්තං වේදිතබ්බෝ කියන එක වෙන්න පටන් ගන්නවා කියලා දැන් මේ උපවාන ස්වාමීන් වහන්සේගේ ආස්තික උත්තරයක් ලැබෙනවා. ඉතින් මේක තමයි මේ සූත්‍රයේ සර්කතා ශරීරය. අර පද්ධතිය. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ සූත්‍රය හරහා අපි ධර්මතා දෙකකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න හදාගන්න. යෝනිසමනස්කාරය සහ සත්බොජ්ජංග ධර්ම. ඉතින් මේ දෙකම යෝනිසමනස්කාර කියන වචනයත් සත්බොජ්ජංග කියන වචනත් සාමාන්‍ය බෞද්ධ අතර පාවිච්චි කරන වචන නෙවෙයි. ඒක ඒ මාතෘකාව විශේෂණය කරන ඉදිරියට යන කෙනෙකුගේ වචන. ඉතින් ඒ නිසා මේක කිතෙක් දුරට ඉස්සල්ලාම් භාවනාවට එන කෙනෙකුට ආධුනිකයෙකුට මේක ආහාරයක් වෙයිද අජීර්ණයක් වෙයිද කියන ප්‍රශ්න තියෙනවා. යෝනිසමනස්කාර වගේ වචනයක් අපි හා පුරාවට කාට හරි තේරුම් කරලා දෙන්න ගියොත් සාර්ථක වෙයිද? එහෙම නැත්නම් මේ ධර්ම බොජ්ජංග මට්ටමට වරනවට පස්සේ Tamanට වැටහෙනවා කියන කාරණාව කියමනේ කී දෙනෙක් බය වෙලා භාවනා මධ්‍යස්ථානයේ හැරලා යයිද? අපිට පුළුවන් ද ධර්ම ওই මට්ටමට ගන්න? අපි මේ තාම ධර්ම අඳුනගවන්නත් නැහැ. ඒකෝට මේ උසස් පන්ති පාඩම් අපිට උගන්වන්නේ අපි මේ මොන්ඩිසෝරි පන්ති ඉන්න කට්ටිය නේද කියලා එහෙම මන්දෝත්සහයි වෙන්න ඉඩකුත් තියෙනවා. එනිසා උපවාහන සූත්‍රයේ තෝරා ගැනීම පිළිබඳ චෝදනා එන්නේ ඉඩ තියෙනවා. ඇයි මේ මේ වැඩමුළු ඉන්න ඔක්කොමලා අලුත් අය පරණ අය නෙවෙයිනේ. සමහර අය අලුත් අය. එතකොට මේ අලුත් අයට මේ යෝනිසමනසිකාරය කියන පදය නැත්නම් නුවණින් මෙනෙහි කිරීම අතමනසිකාරය, උපායමනසිකාරය කියන එක අල්ලන්න, දිරව ගන්න, තේරුම් ගන්න පුළුවන්ද? දැන් මේ බොජ්ජංග කියන කාරණාව බොජ්ජංග හතක් තියෙනවානේ. ඒ ධර්මයට අපේ ධර්ම මෝරලා නැතුව ඇයි අපිට මේ අනවශ්‍ය දේවල් පටවන්නේ කියලා චෝදනාවේදී තියෙනවා. ඉතින් ඒක නිසා දේශනා වලිය පටන් අරගන්නේ උපවාන සූත්‍රයෙන් නොවෙන්නේ ඉඳී තියෙනවා. නමුත් උපවාන සූත්‍රයේ තේමාවට අනුව කොතනදීද යෝගාවචරයට කියන්න පුළුවන් මගේ ධර්ම දැන් වජ්ජංග මට්ටමට අවිලා තියෙනවා. මට මේ මේ ආකාරයෙන් එක ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා. මෙතෙන්ට එනකොට මෙන්න මේ ක්‍රමසාවිදි අරහ තමයි මම මේක පට බේරගත්තේ. අන්නේ ක්‍රමසාවිදි වලට යොන්සමංසකාරය කියනවා කියලා යෝගාවචරයට අර ආත්ම විශ්වාසයක් යෝගාවචරයට තමන් කරපු දේ පිළිබඳව සතුටක් පශ්චාත්තියක් ඇති වෙන මට්ටමට ආවට පස්සේ නම් උපවාන සූත්‍රය අපි සාක්ෂියට ගන්න. ඒ නිසා මේ වැඩමුළුවේ මුල් කාලේ උපවාහන සූත්‍රයට යන්න පාර හදා ගැනීමයි කරන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවා පරණාපු යෝගාවචරින්න මේක මොන්ඩිසෝරි පන්තියක් වෙලා පරණාපු අයට ආයේ දන්නම දේ නැවත නැවත කියමනක් කියලා නීරස වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට මෙතනදී පදනමක් ගන්න වෙනවා මම සාමාන්‍යයෙන් මේ දේශනාවලිය පවත්න්නේ ආදුනිකයන් ගැන හිතලා. ඒ වගේම මයි ළඟ තියෙන ආර්දනාවක් හැම දන්න කියන කෙනෙක්ම ආධුනිකෙක් වෙන්න කියලා. ඒක මම බොහොම යබගෑපත්ත ඉල්ලනවා. එහෙම බැරි නම් අක්ක වෙන්න ඕන නම් අයියා වෙන්න ඕන නම් මුලින්ම බෑලා ගියාට කමක් නැහැ. මේක මේ ධර්මයේ එහෙම එකක් නැහැ. ධර්මයේ ඕනම වෙලාවක ආධුනිකෙක් වෙන්න, ආධිකම්මිකෙක් වෙන්න, නවකෙක් වෙන්න ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ තර්ජනයක් කරනවාවත් මන්දෝත්සාහය කරන්න හදනවක් නෙවෙයි දේශනාවේ කාරණාවට බහින්නේ ඉස්සෙල්ලා අපි මේ පිටි සකස් කරගෙන ඉන්න එපායි අපි ඔක්කොම එකම ඔරුවකට ඕඩ වෙන්න එපායි ඒක වාහනයකට අන්න ඒකටයි තුන්වෙනි කාරණා මම මතක් කරන්න ඕනේ අපි ගිය වැඩමුළුවේ ඒ කියන්නේ 92 වෙනි වැඩමුළුවේ බොජ්ජංග ධර්ම වල තියෙන සති සම්බොජ්ජංගය දේශනා තුනක් මාර්ගයෙන් සාකච්ඡා කළා මම මේක මේ වෙලාවේදී සමාලෝචනය කරනවා ඒකෙන් කරුණු ගන්නවා ඒ නිසා ඒ හරහා මේ වැඩමුළුවට ආපු අයට යම් අඩුපාඩුවක් නොවීම සඳහා මම කියන වාර්තාගත කර නැත්තඳ මේ ගිය පාරේ කරපු දේශනා තුනත් මේ සැරේ පැටසමුළුව හමාර වෙලා යන හදන CD තැටියට දාලා දෙන්න. එතකොට යත්තඳ මෙතනදීම උනේ නැතත් ඒ ටික අහන එක මම හිතනවා උදව්වක් වෙයි කියලා. එතකොට මේ වැඩමුළු ඉවරනකොට අපි සති සම්බොජ්ජංගය සහ ධම්මවිචේ සම්බොජ්ජංගය කට විතර කොට සකච්ඡා කොට නිම කළා තල වාසයෙන් නිම කරා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට මම බලාපොරොත්තු වෙනවා ඉතුරු ඉදිරි වැඩමුළු වලදී ඉදිරියට තියෙන මේ විරිය සම්බොජ්ජංගය, ඊටි සම්බොජ්ජංගය, පසත් සම්බොජ්ජංගය සාකච්ඡා කරන්න. ඉතින් මේ කාරණා තුනම මෙහෙලි කරාට පස්සේ මම කැමැතියි දැන් සභාවේ අවධානය මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන කාරණාවට යොමු කරන්න. ඉතින් ඒකදී අපි ඉස්සලා තේරුම් ගන්නට ලියා ගන්න ඕනේ පදේ තමයි බොජ්ජංග කියන පදේ. ඉතින් ඒක සාමාන්‍ය බෝධි අංග කියන පදය දෙක තමයි බොජ්ජංග කියලා මේ කට උරුවට ඇදිලා තියෙන්නේ. ඉතින් එතනදී බෝධිය බෝධි කියන වචනය සත්‍ය අවබෝධ කළ තැනැත්තා නැත්නම් ඒ අවබෝධ කර තැනැත්තා විසින් අවබෝධ කරන චතුරාර්ය සත්‍ය සත්‍යයට බෝධි කියන නම පාවිච්චි කරනවා. ඒ නිසා අංග කියන එක පාවිච්චි කරන එකට ආධාරෝපකාර කරන කොටස් කාර්යෝ කියන එක. ඒ නිසා නිවන අවබෝධ කරන්ට අවබෝධ කළ කෙනාට ආධාරෝපකාර කරපු කොටස් කාර්ය වෙච්ච, පංගුකාර වෙච්ච ධර්ම, කොජ්ජංග ධර්ම කියලා කියනවා. ඉතින් ඒ බොජ්ජංග ධර්ම අපිට කල්පනා කරන්න දෙයක් නැහැ. ਸਰවචනංශේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග හත ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සලා තියලා තියෙනවා. ඉතින් මේ බොජ්ජංග මට්ටමට යම් ධර්මයක් විතර හතක් තියෙනවනේ. ඒ ධර්ම බොජ්ජංග මට්ටමට දියුණු කරගත්තයි කියලා කියන්නේ පැහැදිලිවම මේ භාෂාවෙන් කියනවනම් අපි එදිනෙදා විවහාර භාෂාවෙන් කියනවනම් මගේ භාවනාව දැන් ධර්මයේ බාර අරගෙන ඉවරයි. මට තියෙන්නේ ධර්මයෙන් යන ගමනට බාධා නොකර යන්න අරින්න. ඇත්තටම වැඩි අංග සම්පූර්ණ වෙන්නේ සෝතාසෝවන් වෙනකොට ගඟට වැටෙනවා වගේ ගඟ දිග ගහගෙන යනවා කියන එකනේ. සෝවන් වෙනවයි කියලා කියන්නේ සෝතාපන්න. අන්නේ සෝතාපන්න භාවයේ යෝගාවචරයට නිකන් ලාවට වාගේ නැත්නම් හතර ඉරියව්වෙම දැන් දවසේ හැමතැනදීම හැම වෙලාවෙදීම යණ යන තැනදී තමයි තේරෙනවා නම් දැන් නම් මගේ පාර වැටලා තියෙන්නේ නිවනටයි එහෙම නැත්නම් ඕනම ගැටළු අවස්ථාවකදී ධර්මයේ මතු කරගන්නේ කොහොමද කියලා දාන්නෝ එහෙම නැත්නම් නොසලින තැනට අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන තැනට හිතපත් කරගන්න ඕන බව හිතලා තිනවා ආනේ මට්ටමට එනකොට කියත හැකි මේ සති ධම්ම විචය ආදී දේවල් වොජ්ජංග මට්ටමට මෝරලා තියෙනවා මේක ස්ථිර එකක් නෙමෙයි. එහෙම වෙලා ආය වැටෙන්න ඉඩ තියෙනවා. ආය වැටෙනකොට පස්සේ ආය හැදෙන්න ඉඩ තියෙනවා. ඒක සෝවන් වුණාට පස්සේ තමයි ආය වැටෙන්නේ නැති මට්ටමටපත් වෙන්නේ. එතෙන්දි ඉස්සලා Tamanට දැන් තේරෙනවා කිරියට්ටිය 100 100ක් හරියලා නැති වුණාට දැන් උකු වේගන යනවා. හයිවේ එකන යනවා. මිදීගෙන යනවා. එතකොට පේනවා කිරියට්ටිය එහෙම කරාට ඉස්සර තරම් රැලි මාලා නගන්නේ. තව ටිකක් වෙලා ගියාම මුණින් අතට හැරෙව්වත් කිරි හැලෙන්නේ නැහැ. අන්න වගේ මේක උකු වේගන, හයි වේගන, මිදීගෙන, කිරි දී කිරි බවට පත් වේගන එන බව Tamanට වැටහෙන අවස්ථාවට කියනවා අපි වොජ්ජංග මට්ටමේ. ඒක හරි විචක්ෂණයි. වැඩක් කරගෙන යන යෝගාවචරය නැත්නම් ව්‍යාපාරයක් කරගෙන යන මනුස්සයා මං කරගෙන යන ව්‍යාපාරය දැන් ලාභ උපේන දෙයක් බව දැම්මට තේරෙන්න පටන් ගත්තා. ඉස්ලාම වියදම් ඉක්මවලා වියදම් ඉක්මවපු ලාභ එන්න පටන් ගන්න තැනට ගියාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සාර්ථක ව්‍යාපාරකයෙක්. ඒ වගේ තමයි භාවනා කරන කෙනාට ඒ තමන් කරන වැඩින් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ පච්චත්තං වේදිතබ්බෝ. තමා විසින්ම දැනගන්න පුළුවන් තැනට එනකොට මේ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා ආර්යත්වයට යන්න ඉස්සෙල්ලා පෙරමග ලකුණු පේන වෙලාවට කියන බොජ්ජංග මට්ටම කියලා. ඒක ඇත්තටම හරීම චිත්ත ශක්තියක් ඇති කරන දෙයක්. හරීම අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන දෙයක්. ඉතින් ශාසනයක සජීවී ශාසනයක පණ. එහෙම නැත්නම් අපි ඉතින් කරන්නම් වාලේ කරනවා. ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ වන්දේ කබල් ගන්නවා වගේ චාරිත්‍රය කරනවා වගේ කෙරුවට ප්‍රතිඵල නැහැ. නමුත් බොජ්ජංග මට්ටමට ගියා නම් ඒ කෙනාට දෙවන්නේක්ගේ උපදේශ නැතුව මේ හුවා දැක්කීමකින් තුරව Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ ආකාරයට සතිය ඒ මට්ටමටපත් කරනකොට අපි පසුගිය දේශනා තුනේ මතක් කරා සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය කියන මට්ටම් පන්නලා තමයි කොච්චංග සතියටපත් වෙන්නේ. ඒක හරියට උරගේ කැවහලන්න වගේ වැඩෙන්න වැඩෙන්න පිට තියනම හැලෙනවා. සතිපට්ඨාන සතිය වර්ධු කරලා ඒක යන අතරෙම කායනුපස්සනා යන අතරෙම ඒක වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් විකාශය වෙන අතරම සතිය එක පැත්තකින් ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඊට පස්සේ බලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තියෙනවා අන්න දැන් වැඩ කාර්යය සතිය. දැන් සතිය මේ මේ ආකාරයට මට කොයි ඉරියව්වෙත් කොයි තැනදී පිහිටට ආධාරයට නැත්නම් ආරක්ෂක කෘත්‍ය ඉෂ්ට කරනවා. ආන්නේ මට්ටමට ගියාම අපි කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒක දිගට සති සම්බොජ්ජංගය කියලා. ඒක සති බලය තව හැවක් හලියට පස්සේ තමයි සති සම්පෝඥයන්ගේ බාටපත් වෙන්නේ. ඉතින් ඒක යෝගාවචරය කොහොමද වටහා ගන්න කියන එක මම ඉල්ලනවා ඉල්ලා හිටනවා අර පසුගිය ධර්මදේශනා තුනට සාවධානව අහුම්කන් දීමෙන් කෙනෙකුට මූලික ධර්ම ලබා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි මේ සාමාන්‍ය ඒක පිළිබඳ දැනුමක් තියෙනවා නැත්නම් දහම් දැනුමක් තියෙනවා කියන පදනමේ ඉඳලා අපි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන එකට ගත්තොත් බොජ්ජංග කියලා කියන්නේ බෝධියට අංග වෙච්ච බෝධියට පක්ෂග්‍රාහී වෙච්ච ආසන්න කාරණා වෙච්ච ධර්මයි. නැත්නම් අවබෝධ කළ එකනාට ළඟ ඉඳලා උදව් කරපු ආසන්නයේ සිට උදව් කරපු කාරණාට බොජ්ජංග කියනවා. ඊට ඒකට අපි විශේෂණ පදයක් හදලා තියෙනවා ධම්මවිචය. ඊපාර වැඩමුළුවට ගත් එක සති සම්බොජ්ජංගේ දැන් කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඇත්තට මේ ඉතලා සම් කියන උපසර්ග පදයක තියෙනවා මේ හාත්පසින්ම බෝධියට උදව් කරන දේ. ඊට පස්සේ සතියට පස්සේ පොතේ සඳහන් වෙන්නේ ධම්මවිචේ සම්බෝධිය. එතකොට මේ ධම්මවිචය කියන වචනය සත්‍විස් බෝධිපාක්ෂික දිගේ හැවහැලීමක් සිද්ධ වෙනවා කීප වතාවක්. මේක සම්පූර්ණ අංගයක් වශයෙන් නැතත් සතිපට්ඨාන සූත්‍රයේම හැම සතිපට්ඨාන පර්වයකදීම සති මේ සම්පජඤ්ඤෝ සම්පජානෝ සතිමා විනේය ලෝකී අභිජ්ජා දෝමනසං කියලා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය සම්පජඤ්ඤ නමින් පෙනී හිටිනවා. සම්පජඤ්ඤය අපි සති සම්පජඤ්ඤය කියලා සාමාන්‍ය හුඟක් තැන්වල තියෙනම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජානෝ සතිමා කියලා. ඒක පුද්ගල වාචී නාමයක් විදිහට තියෙන්නේ සම්පජාන්නේ සහිත සති සහිත පුද්ගලයා කියන්නේ. මේ සති සම්පජඤ්ඤ කියන වචනය අපි සිංහලට පෙරන්නේ සිහි නුවණ කියලා. එනිසා මේ සම්පජානෝ සතිමා කියන්නේ නුවණැති සතිමත් පුද්ගලයා කියලා. ඒ නිසා එතන සම්පජඤ්ඤය ඤ මූලයෙන් අරවිල්ල තියෙන්නේ. ඒක තමයි පඤ්ඤා විඤ්ඤා සංඥා ආදි වශයෙන් ඥකාරාර්ථය ඥ පදෙන් ඇවිල්ලා තියෙන්නේ දැනගන්න අර්ථය. ඒක නිසා සම්පජානය සම්පජානනය සම්පජාඤ්‍ය පුද්ගලයා කියන පදයෙන් අපි වැඩේ පටන් ගත්තොත් ආධුනිකයට හඳුන්වා දෙන්න බොහොම මුරුදු තැනක් කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද ඒක අපි කවුරුත් අහලා තියෙන පදයක්. සති සම්පජාඤ්ඤේ නැත්නම් සම්පජානෝ සතිමා ඉතින් මේක විස්තර කරන්න මට බෑ අර කලින් කියාපු සත්‍ය පිළිබඳව පළවෙනි පාඩම කියලා දෙන්න නැතුව. ඒ නිසා මට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ සම්පජාන කියන ಪದේ විස්තර කරන්න ඉස්සලා ඒකට මුල් වෙන සති කියන ಪದේ විස්තර කරන්න අපි මෙහෙම තරලව ගනිමු. අපි සතිය වැඩි කිරි වැඩි වීම සඳහා මේ වගේ වැඩමුළුවට ආපුවාම ඉඳගෙන සතිය වඩනවා, සක්මන් කරමින් සතිය වඩනවා, එදිනදා ජීවිතයේ යම් යම් නැවතිල්ල වැඩ කරන ගමන් සතිය වඩනවා කියලා සතිය වැඩි වීම සඳහා පහසු සප්පාය ඉරියව් සහ අරමුණු අඳුරගන්න. ඒ නිසා මෙතනදී ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලනකොට කමඨහනක් නැත්නම් කර්මස්ථාන දේශනාවක් විදියට හෝ නැත්නම් මේ සති කියන පදයට අර්ථය දීමක් වශයෙන් හෝ හුඟක් වෙලාවට වැඩේ පටන් ගන්න ඉඳගෙන ඉන්න කතාවයි. වාඩි වෙලා කොහොම සතිය පිටවන්නේ කියන එකයි. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රය, අඟුලි ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, රාහුලවාද සූත්‍ර වගවල සර්වචනාංශී කරන්නේ වාඩි කරවලා තමයි සතිය පිටවන්න කතා කරන්නේ. මේ වාඩි කරන්නත් ඉස්සලා සර්වචනාංශී අපට කරුණාවෙන් මෛත්‍රී මතක් කරනෝනේ අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ කියලා. මේ සඳහා වඩාම හොඳ තැන නම් කැලේකට රින් ගන්නද ගහක් මුල වාඩි වෙන්න නැත්නම් ශූන්‍යagaraට යන්න. එහෙම නැත්නම් කානිවල් එක ඉඳගෙන මේක කරන්න බෑ. අගනකරින් ඉඳලා කරන්න බෑ. රාජධානියක ඉඳලා කරන්න බෑ. ගමක ඉඳලා කරන්න බෑ. මේ පෞල් ජීවිත ගත කරන ගෘහේ ඉඳලා කරන්න බෑ. ඉතින් ඒක පිළිගත්ත පිරිසක් නිසා මේ කියන වචනේ ටිකක් කාටත් උනන්දු ඇති කරනවා. මෙහෙන් ඉස්සෙල්ලා මේගොල්ලෝ දන්නවා ඒක. දැන් ආවට පස්සේ ඔන්න කතා කරලා කියනවා දැන් කැලේට ආවා ගහක් මුලට ආවා ශූන්‍යagaraට ආවා. දැන් අපිට පුළුවන් වාඩි වෙලා කරන්න. දැන් අපිට පුළුවන් සක්මන් කරමින් කරන්න. දැන් අපිට පුළුවන් ඒ දිනදා වැඩ නැවතිල කරන ගමන් කරන්න. ඉතින් මේකෙන් අපි දැන් මේ ධම්මවිචේ කියන පදය තේරුම් ගැනීමේ ක්‍රියාවලිය වාඩි වෙලා සතිය පැවැත්වීම ගැන කියනකොට ඒකෙදි කියනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100 100ක් ලකුණු ලැබෙනවා. වාඩි වෙලා භාවනා කරන එක නම් මම දැන් ඉන්නේ ඉඳගෙන බව දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා. දැන් මේක කොහොමද අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් Taman දැනගන්නේ? මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරපු කියපු ක්‍රමයක් තමයි ඒක සාමාන්‍ය ත්‍රිපිටක හැමතැනම කරලා කියනවා ඉඳගෙන ඉන්නකොට හිතගෙන නෙවෙයි බව දන්නවනම් ඇවිදිමින් නෙවෙයි බව දන්නවනම් නිදාගෙන නෙවෙයි බව දන්නවනම් ඕකට තමයි සතිය කියන්නේ එනිසා කොයියම්ම වෙලාවක හෝ යෝගාවචරය භාවනා කරනකොට යෝගාවචරයට වැටහෙනවනම් මම දැන් මේ වාඩි වෙලා භාවනා කිරීමක් කරන්නේ මට මේ ඉඳගෙන ඉන්නකොට මේ යටිපහතිය පොළේ වදින හැටි මට තේරෙනවා. ඒක නැත්තම් මගේ ශරීරය නිකන් හොඹහක් වගේ විශේෂයේ තියෙන පිරමීඩයක් වගේ නැත්නම් චෛත්‍යයක් වගේ තියෙනවා වැටෙනවා. ඊට සාපේක්ෂව ඇවිදිනකොට මට වැටෙන්නේ මේ තාලෙට නිදාගෙන ඉන්නකොට වැටෙන්නේ මේ තාලෙට හිටගෙන ඉන්න තාලට මේ තාලෙට කියලා මෙන්න මේ ටික කාට හරි තම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කියන්න පුළුවන් නම් එයාට සත්‍යය හොඳටම තේරිලා. ඒ තරක් නේ සත්‍ය පිහිටලා. ඒ තරක් නේ සත්‍යයට ආඩම්බරයි. ඒ තරක් නේ සත්‍ය ගැන කියන්න පුළුවන්. ඒක නිසා මේක වැටහෙන්නේ නැත්තම් පර්යංක භාවනාවට ගිහිල්ලා මහා ලොකු පාඩම්පත්ති ඕනේ නැහැ. මහා ලොකු ලයිස්තු ප්‍රස්තාර සමීකරණ මොකුත් ඕනේ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවනම් නිශීදති පල්ලංකම් කියලා සර්වචනාංශ මේක සඳහන් කරනවා. පළකමෙන්ද වාඩිලා වාඩිලා බව දන්න. එහෙනම් මේ පැමිණිච්ච ගමන 100 100ක් සාර්ථකයි. පරියන්කේ 100ක් සාර්ථකයි. 100ක්ම සතිය තියෙනවා. ඉතින් ඒක කාට හරි කියනකොට යා කියන්නේ මම ඊට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? හැප්පෙන තැන තේරෙනවා. හිටගෙන නෙවෙයි කියලා දන්නවා. ඇවිදින්න නෙවෙයි කියලා දන්නවා, නිදාගන්න නෙවෙයි කියලා දන්නවා කියලා කියනකොට දන්නවා මෙයා හොඳට කැන්දේ ගල බේරුවා වගේ ඉන්නා බව දන්න. ඊට සාපේක්ෂව ඇවිදිනකොට කතා කරනකොට එයා කියනවා මම දන්නවා ඇවිදිනවයි කියලා. දැන් හිටගෙන නෙවෙයි බව මම දන්නවා. ඉඳගෙන නෙවෙයි බව දන්නවා. මම නිදාගන්න නෙවෙයි. අන්න ඕක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් එයාට සතිය පිහිටලා. ඉතින් මේක බෑනේ අපට. ඉඳගෙන ඉන්න අපිට නම් ඔය ගෙතරතොරේ වැඩ කරන කෙනා නැද්දකින් විතරක් මේ කිසිම විවේකයක් නැහැ මේ කවදද මේ සුමී කරලා ඉවර වෙන්නේ විවේකයක් ලැබෙන්නේ කියලා අපි Tamanටම තමයි සාප කරගන්න වෙලාවක් තියෙනවා නමුත් සුවිකේ දුන්නට ඇඟ ඉන්නේ ඇඟට කඩිගාය මෙහි කන කල්පනා කරනවා මෙහි ගැන කල්පනා කරනවා එහෙට නලියනවා මෙහෙට නලියනවා මෙයාට සැප දුන්නට සැප ගන්නෑ ඒක දන්නේ භාවනා කරන එක නා විතරයි අනික් කටේ තාම මේ කරදර ඉවරචාමට විවේක දුරු ගමන් ඇඟ විවේක ගනී කියලා. දන්නේ නැහැ ඇඟ ඇඟ වැඩ කරන්නේ තමන්ගේ න්‍යායපත්‍රයට නෙවෙන බව. ඇඟ වැඩ කරන්නේ මායාවේ න්‍යායපත්‍රයට. එයාට ඉන්න බෑ එක තැනක. කඩිගාය. ඉතින් මේ කඩිගායේ ඉන්න නිසා අරණ්‍ය ගත වුණා, ශූන්‍යකාර ගත වුණා, සුක්ක මූල ගත වුණා. තිබ්බට ඉන්න බෑ මෙයාට. එතකොට එයා විහිං හේතු කරනු හදාගෙන අතීතට අනාගතයට පයින්නෝ. අරයා මෙයා ගැන කල්පනා කරනවා. අතර මෙතන ගැන කල්පනා කරනවා. ඉතින් එතකොට සර්වජන් වහන්සේ මේ තමන් වෙත පැමිණිච්ච සිවණක් පිරිසෙයි අරණ්‍යගත වෙන තරම් අභිනිෂ්ක්‍මණය කරපු කෙනාගේ මේ ප්‍රශ්නේ සර්වජනාංශර කෙලින්ම අදාළයි. සර්වඥාන්සේ ක්‍රමසා විදි හදලා මෙයාට කියලා දෙනවා. ඔබට එහෙම එක තැනක ඉන්න බැරි නම් මේ ශරීරය ඇතුලේ සිදුවෙන යම්ම හෝ ක්‍රියාවලියකට හිත දාලා ඒක හොඳට චීන කණ්ණාඩියෙන් බලනවා වගේ විස්තර සහිත බලවලා හිත ව්‍යාවෘත කරන්න කියනවා. කර්මයට යොදවන්න කියනවා. කර්මස්ථාන ගත කරන්න කියනවා. එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ සිදුවෙන ක්‍රියාවලියක් බැලීමට මේ සර්වචන් වහන්සේ අපට දෙන උපදේශයේ තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ අත්දැකීම ඒකාකාරී නිසා. මේක ඒකාකාරී නිසා වැඩි වෙලා එනකොට හිත පයින්නවන්නේ. මේ වෙනුවට ක්‍රියාවලියක් කියන්නේ සජීවී දෙයක්, සිද්ධි බහුල දෙයක්. ඒක නිසා අර බබෙක් නලවනකොට කැරකෙන දෙයක් දිහා බලන ඉන්න කැමතිනේ. ආන්නේ වගේ මේ ආධුනික මනසට කියනවා ඉඳගෙන ඉන්න එක ඇතුළෙම තියෙන පිම්බෙන හැකිලෙන එක ආස්වාස් ප්‍රසවාස කරන එක දිහා බලන්නේ කියලා. දැන් මේකෙන් අපිට මනින්න පුළුවන් සතිය පිහිටවගෙන ඉඳගෙන ඉන්න එක ඇතුළේ තියෙන ආස්වාද ප්‍රසවාස පහක් බලන්න පුළුවන්. නැත්නම් හයක් බලන්න පුළුවන්. නැත්නම් තප්පර පහක් ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි පහක් ඉන්න පුළුවන් කියනකොට ඔන්න සතිය ප්‍රමාණ කරන්න පටන් ගන්නවා. ඉස්සරහට පහයි දැන් හයක් පුළුවන්. මට ඉස්සර තප්පර පහක් ඉන්නවා දැන් හයක් පුළුවන්. මම පිම්බි මැකිලින් බලනවා මට පිම්බි මැකිලින් වාර පහක් හයක් බලන්න පුළුවන්. ඉතින් මේක දිනු කරගෙන දිනු කරන යනකොට මේ දෙකේ චක්‍ර ඉගෙන ගත්තා, තුනේ චක්‍ර ඉගෙන ගත්තා, හතර චක්‍ර ඉගෙන ගත්තා වගේ පොඩි දරුවෙක්. ඉගෙන ගන්න ආසේ පුංචි අභියෝගයක් දෙන්න. මේක හරියට මව් භාෂාව දන්නේ කරා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න කටයුතු කරනවා වගේ. දවසට වචන දෙක තුනක් ඉගෙන ගන්න. ආන්නේ විදිහට කරගෙන යනකොට Tamanට වැටහෙනවනම් ටික ටික ටික ටික මේ අරමුණේ හිත පවත්නකොට එක දිහාවට ආශ්‍රව ප්‍රසවාසීන ගතිය වැඩි වෙනවා. ඉන්නේ වැකිලිමින් එක බලනවා නම් ඒක වැඩි වෙනවා කියලා දන්නවනම් ඉතින් ඒක වාර්තාගත වෙනකොට ගුරුවරයෙකුට උනන්දු කරවලා පුළුවන් තරම් මේක දුවන පාමු කරන්න හදනවා. මේක නෙවෙයි මම මේ කතාව ගොතාගෙන ආවේ මේක කියන්න නෙවෙයි. මම කතාව ගොතාන ආවේ මෙහෙම කරපු ප්‍රවීණයන්වත් මෙහෙම කරන නවීනයන්වත් මේ ආනාපාන ඉඳද්දී යම් වෙලාවකට සතියක් පිහිටනවා ආනපනෙ නෙවෙයි ඉන්නේ සද්දෙක. හැබැයි ඒක දන්නවා. ආනපනෙ නෙවෙයි ඉන්නේ වේදනාවක. දැන් ඒක දන්නවා. ආනපනෙ නෙවෙයි ඉන්නේ හිතවිල්ලක. හැබැයි කලබල කරන්නේ නැතුව. මෙතනයිදී ධම්ම විචේ කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. යෝනිසමනසිකාර කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. එහෙම අරමුණු මාරුණ ඵලියට සතිය කැඩෙන්නේ නැතය කියන එක තමයි යෝනිසමනසිකාරය. අරමුණු මාරු වෙනකොට සතිය කැඩනවා කියන්නේ බොබ්බඩියා ගම්මැලියා කරාගෙන මිනිහා. අයෝනිසෝ මනස්කාරේ මාර පාක්ෂිකයි කෙලස්. නැක්ෂ වාරය භාවනා කරනකොට අපි හිතමු මේ 50කට භාවනකට එකෙකුට නැත්නම් එකෙකුට තේරෙනවා මේ ආස්වාස් ප්‍රසාරින්ද සද්දෙට ගියාට අරමුණු මාරු වුණාට සතිය කැඩිය යුතුම නැහැ. සතිය කැඩෙන්නේ නැහැ කියන බැල්මෙන් සතිය කැඩෙන්නේ නැහැ කියන දැක්මින් සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් බලන්න පුරුදු වෙච්ච දවසේ යෝගාවචරය මේ සතිය කියන ඉරියව්වේ ඉඳලා සද්ද කියන ඉරියව්වට ඉරියව්ව අරමුණ මාරු කිරීමක් වෙනවනේ සානපන කියන අරමුණේ ඉඳලා වේදන අරමුණට පයින්නවනේ හිතවිලි අරමුණට පයින්නවනේ යම් වෙලාවක මේ ඒකාකාරී අරමුණක ආනපන ඉඳලා සද්දට පයින්නකොට මේ අරමුණෙන් අර අරමුණට පනින්න ගැම්මේදී අරමුණු වෙනස් වෙන වෙලාවේදී පවත්තන සතියද කියනවා සම්පජඤ්ඤය කියලා. ඒ කාර්මුණක් දිගින් පවත්තන සතිය සතිය. එතන ඉඳලා අරමුණු මාරු වෙනකොට ඒක ඇඟට නොකිය පැදුරටත් නොකියන සිද්ධ වෙන්නේ. මෙන්න මේකට කලකොල වෙන්නේ නැතුව මේ මාරු වෙන එක උන්දගේ වැඩන්නේ. උන්ද කරගත්තා වගේ. මම මේ මාරු වෙනකොට කොහොමද මේක බලන්න ඕනේ කියලා. මේක අභියෝගයක් කරගත්තොත් මේක ඉදිරියට යන්න හදන විවිධාංගීකරණයක් කරගත්තොත් ආන්නේ විදිහට බලන බැල්මට කියනවා සම්පජඤ්ඤ. යම් අරමුණක සිට තව අරමුණකට මාරු වෙනකොට කැඩුනා කියලා ඉසాత බදාගෙන අඬන්නේ නැතුව ඊට පශ්චාත්තාප කරගන්නේ නැතුව කොහොමදයි මේක මේකට මාරු වෙන්නේ කියලා බලන එක හොඳම නිදර්ශනය තමයි ඔය රිලේ රේස් එකක් දුවනකොට හතර දිනක් එකතු වෙලා තමයි එක එක ඉසව් කරන්නේ පළවෙනි එක නබෑ පොළු කැලක් අරගෙන දුවගෙන ගිහලා අනිත් එක නඩ දෙනවා. එයා ඒ පොළු කැල අරගෙන ඉතුරු කැල දුවනවා. එයා ඊගා පොළු කැල අනිත් එක නඩ දීලා ඉතුරු කැල දුවනවා. ඉතින් මට මඟදී පොල්ල වැටුනොත් අර ගినాපු ගැම්ම නැති වෙනවා. අන්න ඒ වගේ මේ එක්කනේ දුවගෙන ඇවිල්ලා ඒ ඉඳලා එන්නේ කාය අනිත් කාට මේ මාරු කරන තැන සාමාන්‍ය ජීවුන් තරංගයකට අදාළ නැහැ. මේ කඩයින් දිවන වෙලාවට රිලේ රේස් එකට විතරයි අදාළ. ඒ නිසා ඒක සාමාන්‍ය දිනකට වැඩිය විචිත්‍රයි. මෙන්න මේ වෙලාවේදී අපි කොච්චරක් සති සම්පජඤ්ඤය සතිය සම්පජඤ්ඤයක් වාටපත් කරන මේරීමක් වාටපත් කරනවාවේදී යෝනිසෝමනසිකාරයෙන් මේක සෙල්ලක්කාරකමක් අභියෝගයක් ඉදිරියට යෑමක් කියලා කල්පනා කරනද නැත්නම් ඉසాత වැදගෙන අඬන්න පටන් ගන්නවද අනේ මගේ හිත ආශ්වාස ප්‍රශ්වාසයේ ඉඳලා අයියෝ හිත ගියානේ වේදනාවට අයියෝ හිත ගියානේ මගේ සද්දයකට අයියෝ හිත වේදනාවට ගියා කියලා ඉතී කනපින් දඟ ගන්න අතන මිනිස්සයාට සම්පජඤ්ඤේදියා රාමගන්නේ ගුඩම්මවත් දකින්න හම්බුනේ. අයි එන්නත් ඉස්සර කනපින් දඟ අහලා ඉවරයි. ඒ තරම්ම මේ සතිය කියන එක යැල හැප්පෙන්නේ නැතුව එහෙම තියෙන්න ඕන කියලා හිතන්නේ. යම් දවසක යෝගාවචර හිතාගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ අපි කොරු කරන්න, බීරු කරන්න දෙවේ දඟලන්නේ හැදෙන දරුවෙක් වගේ එක ඉරියව් කරන අනෙක් ඉරියවට යනකොට විශේෂයෙන්ම මම හිතලා කරන දෙයක් නෙවෙයි නම් සිද්ධ වෙන දෙයේදී මේ සතිය හලාප ගන්න නැතුව ඊගාවේ අරමුණට මාරු කරන්න. සතිය හලාප ගන්න නැතුව ඊගාව ඉරියව්වට මාරු කරන්න. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයක්. මේක හරියට ඩ්‍රයිවිං දන්න මිනිස්සේ එක වාහනේ පාරක ඉඳලා අනිත් පාරට වාහනේ මාරු කරනකොට හප්ප ගන්න නැතුව වාහනේ මාරු කරනවා. ප්‍රධාන පතේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන එක නාතුරු මාර්ගයකට වාහනේ හරවනකොට පස්සේ ඉන්න ඩ්‍රයිවර් සිග්නල් දාලා වේගය අඩු කරලා ඒ පැත්තට හරවනවා. ඒකට කියනවා ඉරියාපත සංදි කියලා. පාරේ මාර්ග සංදියකදී වාහනේ හරව ගන්නවා වගේ ඉරියාපත සංදියක් පළහප්ප ගන්න නැතුව නැත්නම් ඇලැප්පිලා අඩුව කරන්න පුරුදු වෙන එකනට මේ ලෝකේ ඥානයේ සීමාවක් ඕනම ඥානයක් දරන්න පුළුවන්. මේ පුංචි පාඩමයි අවශ්‍ය කරන්නේ. මෙතන තමයි සතිය සම්පජාඤ්ඤයක් බවටපත් වෙන්නේ. මේක තමයි ධම්මවිචය කියලා කියන්නේ. මේක මේ මේ ඉගෙනගත්ත පාඩම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අභියෝග වැඩි කර කර වැඩි කර කර සර්වජන් වහන්සේ ගෙනියනවා මොනතරම් අරමුණු මාරු වුණත් මොනතරම් එළියව මාරු වුණත් අද්දුම ගාන මරණය සිද්ධ වුණත් සතිය කඩා ගන්න නැතුව යන්න කියන කන්දට දෙන්නේ මරණ මොහොත හරහත් සතිය යන්න වයසක වීම හරහත් සතිය යන්න ලෙඩවීම හරහත් සතිය යන්න මේ කියන ජීවිතයේ තියෙන උද්වේගකර අශීරුතර අවස්ථා හරහා මේ සතිය ගෙනියන්න ගියාට පස්සේ සර්වචන් වහන්සේ පෙන්ලා දෙනවා මනුස්ස මනස කියන්නේ මොන්න තරම් දක්ෂතා සහිත ප්‍රභවයක්ද භව සම්පත්තියක්ද අපි ඒකෙන් 100න් කී කොටසද පාවිච්චි කරන්නේ සතිය තිබින එක සම්පජඤ්ඤයක් බවට පත් වෙන හැම වෙලාවෙම කනපින්දම් ගන්නවා අයෝනිසමනසිකාරය කියන එක. හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා අසත්පුරුෂය. අසත් ධර්මයේ දන්නේ කන. මාර්ගපාක්ෂික මිනිසයා. කෙලෙස් බරිත කියලා. ඒ නිසා ආධුනිකයට මේක බරයි. නිසා ආධුනිකයන් කියන්නේ ආනාපානෙම යන්න. පිම්බීම ඇකිලිමම යන්න. වම දකුණම යන්න. එතකොට ඉතින් රූප පේනවා, සද්ද ඇහෙනවනේ. හිත නරක කරගන්න නැතුව ඉන්නකෝ. ඕක ගණන් ගන්න එපා. ආයෙසරය සතිය පිටවන්න. ආයෙත් කැඩිච්චවයි. ආයෙ සතිය පිටවන්න. ඒ නිසා වැටෙන වැටෙන වෙලාව ඔය නැගිටින්න හැප්පිච්ච දෙයත් එක රණ්ඩු කරන්න යන්න එපා කියලා ගිහිල්ලා අන්තිමට කියනවා අද දවල් අහලා තිබුණ ප්‍රශ්න වල හොඳට මේකට නිදර්ශන පේන්න තිබුණා. මේ භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇහිලා දැන් මං ඉන්නේ සද්දේ. ඉතින් මේ අරමුණේ ඉඳලා සද්දෙට ගියයි කියලා සතිය කැඩිලා නැති බව වාර්තා කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචර තුළ හොඳටම පිළ තියෙනවා සතිය සම්පජඤ්ඤයක් පාඩපත් කිරීමේ ප්‍රවණතාවයට හැකියාවට උපනිශ්‍රේයට මෙන්න මේ කමඨාන සුද්ධ කළ දුන්න නැත්නම් ගොරක් පරාදයි ගෝලයක් පරාදයි මේක තමයි අද නැත්තේ මේක තමයි අද භාවනා ලෝකේ නැත්තේ ඒ මොකද යෝගාවචරය සමතයට සමාධියට ගැති කරවන්න හදන නිසා. සමතයේ සහ සමාධියේ තියෙන එකම අරමුණක බොහෝ වේලාවක් සිටියේ. විපස්සනා විචිනේ අරමුණු මාරුණත් සතිය කඩා ගන්න නැතුව සිටියේ. මේක ටික කාලයක් යනකොට අරමුණු මාරුණත් සමාධිය කැඩෙන්නෙත් නෑ ප්‍රඥාව කැඩෙන්නෙත් නෑ. ඉතින් මේ දේ අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නෑ කියන එක භාවනා මධ්‍යස්ථානය ඉගෙන ගන්න එකක්ද උගන්වන්න පුළුවන් එකක්ද හැදෙන්න පුළුවන්ද කියන එක 100%ක්ම අහම්බයක්. සමහරු සහජායසෙන් මේ ගතිය පෙන්වනවා. මේ මිනිසු උපනිෂේ සම්පත් වල හැටියට විපස්සනා බාරිත පුද්ගලයා. විපස්සනාට බාරයි. අනික් යත්තන්ට ඒක මල කන්දොස් කිරියාවක්. අරමුණ මාරු වෙනකොට ඉරියව්ව මාරු වෙනකොට හැම වෙලාවකදීම ඒක පසුබෑමක් ඇති කරගන්නවා. ඉතින් ඒ වුණා කියලා ඒගොල්ලෝ සාසනයෙන් කපලා අරින්නේ නැහැ. ඒගොල්ලන්ට අර ඉන්න අරමුණේම බාධා අඩු කරලා දීලා තව ඉදිරියට සතිය වඩලා ස්ථාවර භාවය ඇති කරන සතිපට්ඨානයක් ඇති කරගෙන ඉස්සරහදී කවදා හෝ අරමුණු මාරු කරාට සතිය කැඩෙන්නේ නැහැ කියන පාඩම දෙනකම් කවම කවදාකවත් විපස්සනා ඥානය මාර්ග ඥානය පහළ වෙන්නේ නැහැ. නිසා පටන් ගන්නකොටම හෝ මැත්තේදී කවදා හරි මට කරන්න වෙනවා කියලා පස්සේදී හෝ මේ වෙනස ඇති වුණාට පස්සේ මේ එක පුද්ගලයා තුල පුදුමාකාර හැකියාවන් ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ඕන පැත්තකට හැරෙන්න පුළුවන් ගති වැඩෙනවා. මේක අත්‍යවශ්‍ය මහානකම. එහෙම නැත්නම් කිසිම කෙනෙකුට මහානකම කරන්න බෑ. මහාන පැවිද්දා කියන්නේ කවුරු හරි තම්බලා දෙන බතක් කන මිනිහා. කවුරු හරි මහලා දෙන සූරක් අඳින මිනිහා. කවුරු හරි හදලා දෙන සේනාසනෙක ඉන්න මිනිස්සයා. කවුරු හරි දෙන බේතකින් යැපෙන මිනිස්සයා. එයාට මේ මගේ බත මට ලුණු මිරිස් දාලා මට ඕන විදිහට උයාන කන්න ඕන කිව්වොත් එහෙම මානකම කරන්න බෑ. දෙන දෙයක් කාලා මානකම කරගන්න දැනගන්න. දෙන ඇඳුමක් ඇඳලා මානකම කරන්න දැනගන්න. දෙන සේනාසනයක ඉඳලා මානකම කරන්න දැනගන්න. දෙන පෙහෙත් පිළිකරකින් මානකම කරන දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අබ්බජ්ජාවට ගැලපෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරයත් අපි ගෙනල්ලා එක හැදියේ බත් කියලා කන්න දෙනවා. පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. ඉතින් ඒක කරන්න බැන්න. ඉතින් භාවනා කරන්න බෑ. ඉතින් ගෙදර යන්න ඕන උම්මලකට ටිකක් මේකේ නෑ. ලුණු ටිකක් දා ගන්න ඕනේ. අනම්මනම් කතා කරන්න ගියොත් සති සම්බොජ්ජංගයයි ධම්මවිචේ සම්බොජ්ජංගයයි ගුණ බාල්දියට දාලා බඩ බොක්ක ඕස්තරයට ගෙදට. ඉතින් ඌට කොහෙද භාවනාව? ඌට කොහෙද සාසනයක්? ඌට කොහෙද හැරෙන ගතියක්? ඌට කොහෙද වැඩෙන ගතියක්? ඒ නිසා මෙතෙක් අපි සංසාරේ යම් ආකාරයකට ධර්මයේ ගත්තේ නැත්නම් මේ බඩ ගෝස්ත්‍රේ ලොක් කරගත්ත නිසා තමයි ධර්මය අපට නැති වුනේ. මේ ඇඳුමට ලොල් නිසායි ධර්මය අපට නැති වුනේ. සීනාසන ලෝලත්වේ නිසායි ධර්මය අපට නැති වුනේ. අපිට අවශ්‍ය අවශ්‍ය බෙහෙත් හොයන කී නිසායි ධර්මය නැති වුනේ. ඉතින් අපි කැමැතිද ඒ චීවර පින්නපාත සේනාසන කියවා ටිකක් කැප කරලා මේ සම්බොජ්ජංගය ටිකක් වඩා ගන්න. මේ සම්පජඤ්ඤය ටිකක් වඩා ගන්න. ධම්මවිචේ ටිකක් ඉද දෙන්න. මේ හැල හැප්පෙනකොට විසాత බඳගෙන අඬන්නේ නැතුව ඒ හැල හැප්පිලා හරහා ගියටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ සතිය පවත්වන්න පුළුවන් හැකියාව බලන්න ගත්තොත් පුදුමාකාර වෙනසක්. මේකට දෙන්න පුළුවන් ලස්සන සිංහල වචනේ තමයි හැබෑ වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි හැබෑ වෙනස කියලා කියන්නේ. හැබැයි ධාම සෝවාන් වෙලාවක්වත් ධ්‍යාන ලැබලාවක්වත් මාර්ගඵල ලැබලාවක්වත් විපස්සනා ඥාන ලැබලාවක් නැහැ. හැබැයි හිතේ හැකියාව හැබෑ වෙනසකට ලෑස්තිය තියෙනවා. ඒක පැයක් භවනා කරන මනුස්සයෙන් අල්ලගයි. එච්චරකල් භවනා කරන්න ඕනේ නැහැ ඒක. ඒ කතා කරන තාලෙන් චරිචුරුවෙන් අඳා හෝ ගෑමෙන් කියන්න පුළුවන් මේ මනුස්සයා ඉදිරියට යන මනුස්සයෙක්ද නැත්නම් මේ කායයටයි ජීවිතයටයි ආශ කරන කෙනෙක්ද කියලා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සතිපත්තහනේ හරිනවද නැද්ද කියලා බලන්න අවුරුදු 7ක් යනවා මැට්ටෙකුට. හරියන මනුස්සයාට දවස් 7න් බලතෑයි. බෝධිරාජ සූත්‍රය කියලා දෙනවා උදේ කියලා දුනොත් හැන්දාවට බලන්න පුළුවන්. ඒ මොකකින්වත් නෙවෙයි මේ වෙත පැමිණෙන කරදර වලට චරිචුරු ගන්න නැති මිනිස්සයාට විපස්සනාව කියන එක නිකන් සෙල්ලක්කාරකමක් විතරයි. Taman තියාගත් අරමුණේම හිත හිතේ නැති වුණාට බාධාවට එන අරමුණ මත සතිය පිහිටුවලා ඒක මේ සපේලා උත්තර දෙන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් නැත්නම් මේ සතිය සම්පජඤ්ඤයක් බාටපත් වෙන එකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක පරීක්ෂා කරන්න අවුරුදු ගණන් පරීක්ෂා කර කර ඉන්න ඕනේ නැහැ. හොඳට කමඨාන සුද්ධ වෙනවනම් සුද්ධ කරගන්න වෙලාවක් හම්බෙලා වචන දෙක කතා කරනකොට කියත හැකි. යා මේ මොනවා හෙල්ලුණත් සතිය කඩා ගන්න බැරි ඕනේ නැති බව දාන්නවනම් අදහන්න ලෑස්ති නම් බුද්ධම විදියට ජීවිතය අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සම්ප්‍රජඤ්ඤය කියන පදය ඉරියාපත සංධියකදී සතිය කඩාන ගැනීම අරමුණු වෙනස් වුණාට මගේ න්‍යායපත්‍රයෙන් තොරව මට සතිය පවත්වන්න පුළුවන් කියන එක ලේෂ මාත්‍රයට දන්න මනුස්සයාට ඒ කමටහන තව 5-6 පොලකදී සුද්ධ කළ දෙන්න ඕන. මේකම තමයි කියන්නේ. ඉරියව් වෙනස් වුණාට, ඍතු වෙනස් වුණාට, ගුරුවරයා වෙනස් වුණාට, කැලෙන් එළියට ගියාට, අරමුණු මාරු වුණාට මේ සතිය දිගට පැවැත්ීමේ හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම සරුවචනාංශේ ස්ථිරවම දේශනා කරලා තියෙනවා. සතාධිපතියා සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන සෑම ධර්මතාවයකට සතිය සතිය ප්‍රමුඛයි. අධිපතිකම් අපි දන්නේ නැති නිසායි සතිය කැඩුනා. මට අර විදිහේ බාධාවක් ආවා මම දැන් යන්නේ ඉස්සරහටද පස්සටද සමතේද විපස්සනාද ආදි වශයෙන් මේ සැක කරන්නේ මේ සම්පජඤ්ඤය කියන පදේ අර්ථය දන්නේ නැති නිසා. සම්පජඤ්ඤය කියලා කියන්නේ දැනීම, තමා වශයෙන්ම දැනීම, සාකල්යෙන් දැනීම, අස්පනා පිට දැනීම. අරමුණ වෙනස් වුණා මම හොඳටම දන්නවා අර විදියටම සතියක් දැන් වෙනස් වෙච්ච අරමුණේ තියෙනවා. ඒක මේ පොතේ දැනුම නෙවෙයි මමමයි දකින්නේ. ඒක අස්පනා පිට එතනදී දකින්න මිසක්කා වෙන වෙන පින්කම් වල කනුසාරයක් හිතන්නේ නැහැ. මේකත් වගේම මේගේ අරමුණ මාරු වුණාට ඉරියව්ව මාරු වුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එක අවබෝධ කරපු කෙනා ඒක කමඨාන් වාර්තාවේ ලියන මට්ටමට යනවා කියන එක විශාල දියුණුවක්. ඒකෙදි වගකීම් දෙකකට දානවා බුරුම ස්වාමින් වහන්සේලා යම් හේකින් අරමුණු මාරුණාට සතිය කැඩෙනවා අනපින්දම් ගහනවා, ඉසాత බඳගෙන අඬනවා කියලා යෝගාවචරයාගේ දුර්ගුණයක් තියෙනවා නම් ඒක 100ට 100ක්ම ගුරුවරයාගේ වැරද්ද කියලා කියනවා. ගුරුවරයෙක් කියලා දීපු නැති නිසා. ඒක නිසා ගෝලයාගේ වැරද්දක් නෑ. මොකද ගෝලයාගේ වැඩේ මේ කන බොන දේවල් සහ ආහාර ඇඳුම් පැළඳුම් ගැන කතා කරන ලෝකයක් නෙදී. ඒ නිසා ළඟ තියාගෙන වාඩි කරවලා කියලා දෙන්න ඕනේ. මේ අරමුණක් උඹට හිතට දාලා ඒකේ ගොඩක් වෙලා හිත පාත්‍රපන් කියලා කියන්නේ ඒක 100 100ක් කරන්න පුළුවන් නිසා නෙවෙයි. අරමුණෙන් හිත පැන්නට හිත කරදර ගන්න නැති වෙන පාඩමකුත් තියෙනවා. අන්නේ මේ හිත කරදර ගන්න නැතුව අරමුණ මාරුණත් කරගෙන යන්න පුළුවන් නම් ඒක කරගෙන යන්න කියලා කියලා දෙන්න දන්නේ නැත්නම් එතන තියෙන්නේ ගෝලයාගේ දෝෂේ නෙවෙයි 100 100ක්ම ගුරුන් වහන්සේගේ දෝෂේ. ඊට පස්සේ ඒ වෙච්ච දේ වාර්තා කිරීම දන්නේ නැත්තම් ඒක දකින්නවා එහෙම වෙනවා නමුත් ඒක කියන්න ඕන එක වැදගත් දෙයක් ඒක සතියටත් වැඩිය වටිනා දෙයක් කියලා නොදන්නකමනෝ ගුරු ගෝලිය හතර જાතියක් කියනවා ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා හොඳට භාවනා කරනවා නමුත් මේක කියන්න දන්නෙත් නැහැ මේක වටිනාකම දන්නෙත් නැහැ ආයතන ආයතනයක් ඉන්නවා හොඳට කරන හොඳට කියනවා. තව જાතියක් ඉන්නවා පොත් බලාගෙන භාවනා නොකර පචලියලා කමටහන් දෙනවා. තව જાතියක් ඉන්නවා භාවනා කරන්නේත් නැහැ කියන්නේත් නැහැ උන් මේ පළාත වලට ඉන්නේත් නැහැ. උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ භාවනා ලෝකේ. ඒ නිසා මේ හතර දෙනාගෙන් අපි මේ උත්සාහ කරන්නේ හොඳට කරලා කියන්න බැරි කෙනාට බහ තෝරලා දෙන එක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකට දෙපැත්තෙම සහයෝග ඕනේ. දැන් ඒකට ගුරුවරයෙක් තරක් කරන්න බෑ. ගුරුවරයා කමේ තිබුණාට පස්සේ එයා කියන්න ඕනේ මම මන් දන්නේ ඔබ වහන්සේද කියන එකද මේ වෙන්නේ දන්නේ මටත් භාවනා කරගෙන ඉන්නකොට අරමුණෙන් පිට පනිනවා. වෙන්නට පස්සේ මන් දන්නවා ඉන්න ඕනේ දැන් නෙවෙයි ඉන්නේ හැබැයි මම සතියේ ඉන්න බව දන්නවා. ඒකටත් නෙවෙයි මගේ හිත ආයෙත් අරමුණට ගන්නත් පුළුවන් ආදි වශයෙන් මේ ගුරුවරයා බහතෝ ගුරුවරයා කියලා දෙන එක බහ තෝරනවා නම් ගුරුනාංශ කියන එක පහ තෝරන ගෝලෙ ඉන්නවනම් ඒකට කියනවා සජීවී ශාසනය. එතෙන් තමයි ශාසනය පණ තියෙන්නේ. ඉතින් එහෙම මේ 50කට 60ක් එක්ක වැඩ කරද්දී එකෙක් නැගිටොත් ඇති. එකියක් නැගිටොත් ඇති. අනිත් සේරම මැට්ට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ අරමුණීමේ හිත ප්‍රයෝජනන හොඳයි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. අනිවාර්ය බාධා එනවා. අන්නේ බාධා එනකොට හිත නරක කරන්නේ නැතුව ආපු බාධාව මත සතිය පිහිටවන්න පුළුවන් නම් මේ නටන්න බැරි පොරවැදයි කියන්නේ හැරුණු හැරුණු නැත්ත කසෝලුවස්සා කියලා ආපු දන වැඩි කරගත්ත කියා. ඉතින් මෙන්න මේ සෙල්ලක්කාරකම් පුරුදු උනේ මේ අපේ තේරවාද ශාසනයේ දැන් අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා මේව ගැන කිසිම හැඟීමක්වත් භාවනාවක්වත් මොනක්වත් තිබුණේ නැහැ. දැන් අපිට ඒ නිසා මේ තොරතුරු තියෙනවා. නමුත් තොරතුරු තිබුණ පරියට කීයෙන් කී දෙනාද මේව අහලා තියෙන්නේ කීයෙන් කී දෙනාද මේක කරන්නේ කීයෙන් කී දෙනාද කරලා වාර්තා කරන්නේ. ඊටාත්ම පුංචි ප්‍රතිශතයක් විතරයි මේක දන්නේ. ඒ අනුව මම මේ බුරුම ක්‍රමේදී ඊටාම ගරු කරනවා මේක ලස්සනට බහතෝරලා දීලා තියෙනවා. බුරුමෙත් ඊටාම සුළු ප්‍රතිශතය භාවනා කරා. මෙච්චර ලස්සන ක්‍රම තියෙදි අනෙකුත් විකාර වල්භූත භාවනා ක්‍රම කෝටියක් තියෙනවා ගුරු. ලංකාවෙත් තියෙනවා. ඒක වළක්වන්න අපට බෑ. ඊට අමතරව බුද්ධ ධර්මයෙන් පිට ක්‍රමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි තියෙන එකක්වත් වළක්වන්න බෑ. අවශ්‍ය වෙන්නේ තමන්ට මේ භාවනා කරනකොට ඇති වෙන දේ ඇති හැටියට දැකලා ඇති හැටියට කියන්න පුළුවන් ද කියන එකයි. ඒක කරන්න බැරි තණ්හාමාන දිට්ඨි නිසා. අපි මේ මොනවදෝ ඔළුවේ තියාගෙන ඉන්නවා. එව්ව වෙන්නේ නැති වෙන නිසා අපි චරිතුරු ගන්නවා. මිස මේ භාවනා කරනවා ආනාපාන තිනුට ආනාපාන කියන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා. ඒ වුණාට තියෙන්නේ වේදනාවේ බව දන්නවා, සද්දක කියලා බලනවා, හිතවිල්ලක බව දන්නවා. ආන්නේ විදිහට කාරණාව සපේලා උත්තර දෙන්න පුළුවන් ගතියට පළවෙනි පහතේදී පළවෙනි කියාදීම මේ වැඩමුළුවේ වුණා නම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. ඉන් එහාට ටිකට බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා සතිය වඩපු කෙනාට විතරයි සම්පජඤ්ඤයක් කියන එක හිතන්න පුළුවන් වෙන්නේ. කෙලින් පාරේ වාහන ගෙනියන විදියට විතරයි හතුරු පාරකට හරවන එක උගන්වන්න පුළුවන්. අතුරු පාරට හරවන්න උගන්වන්න බෑ. කෙලින් පාරවත් වාහනයක් ගෙනියන්න බැරි කෙනාට. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා සතිය වඩන්න. ඒකට වෙහෙස බලන්න එපා. අනන්තවත් කැඩෙනවා. කැඩි කැඩි වඩා. වැටිලා වැටිලා ගියාට පස්සේ තේරී සතිය කැඩුනට ඊ ගාවට එන අරමුණේ දනිපටි ගහලා එල්ලිලා සතිය වාංගු කරගන්න පුළුවන්. ආන්නේක ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දවසේ ආට සති සම්පජඤ්ඤ දෙක පොඩ්ඩක් එකිනෙකා උදව් කරන්න පටන් ගන්නවා මේක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතේ පැලවෙන වෙලාව. සතිපට්ඨානයේදීම ඇටේ පැලවෙන වෙලාව ඊට පස්සේ මේක මීමන්සා irdipaade වශයෙන් irdipaada හතරට යනවා මොන බාධාව සතිය කඩා ගන්න නැතුව ගෙන යාම සඳහා මට කෙතෙක් විමසුම් නොවන තියනවාද ඒකට මේ බැල්ම එන්නේ සතිපට්ඨාන අවස්ථාවේ මේ සතිපට්ඨාන දීක තොලකා තොලකා ගත්තේ නැත්නම් අංකිතකට කාගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් භාවනා කරනකොට මොකීනද බලන්න ඕනේ කියන එක. මානසිකාරය පවත්න්නේ කොහොමද කියන එක මොනම දාලෙකවත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. දිගටම යෝගාවචරයට තියෙන කනපින්දමක් විතරයි. අරක හරියන්නේත් නැහැ මේක හරියන්නේත් නැහැ ධක්මන හරියන්නේත් නැහැ පරියන්ක හරියන්නේත් නැහැ එදින්ද වැඩ කරන්නත් බෑ වෙනදටත් වැඩිය හිත පිට යනවා ගෙදර ඉඳද්දී නම් මෙහෙම එකක් තිබුණෙත් නැහැ කියලා කනපින්ඩම දිගින් දිගට යනවා ඒ මොකද යෝගාවචරය මේ සතිය සහ සම්පජඤ්‍ය දෙකේ සම්බන්ධතාවයේ තේරුම් අරගන්නේ නැහැ. යම් දවසක තේරුම් අරගෙන බාධා ගැන චෝදනා කිරීම නෙවෙයි මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒ බාධා ASCII දියටින් ගින්දර ගෙනියන්න වගේ සති ධාරාව බාධාවකින් තොරව අවත්තාගෙන යෑමේ හැකියාව වළනකමට ක්‍රමසා විදි බලනකමට විමසුන් නුවණට කියනවා මීමන්සා irdipaadu අද තියෙන මේ සංකර සමාජයේ හැටියට බොහෝ වැඩ රාජකාරී තියෙන ක්‍රමේ හැටියට ගිහියන් භාවනා කරන සමාජයක මේ වගේ ඉරියව් මාරු වෙද්දී සතිය පැවැත්වීමේ ක්‍රමේ දන්නේ නැත්නම් අද භාවනාවක් කොහොමඩක්වත් ලෝකේ පැතිරෙන්නේ නැහැ. මෙන්න මේ පුංචි ඉදී විතරයි භාවනාව පැතිරෙන්නේ අරමුණු මාරු වුණත් සතිය පැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක බුදුහාමුදුරු උතුම් කරලා කලකලා තියෙනවා. හරියට බලන මිනිහට කරන්න පුළුවන්. මේ නිසා අද බටහිර ඊටාම සංකර කාර්යබහුල සමාජවල ගත කරන අයත් සතිය වඩන. කොච්චර දඬලීසයිච ජීවිතේ ගත කරත් වෙනකට වැඩිය සති මාත්‍රාව වැඩි කර ගන්නවා. ටික ටික ටික ටික වැඩි කර ගන්නවා. වැඩි කරමින් ඒගොල්ලෝ පෙන්නනවා මේ කාර්යබහුලකම භාවනා ජීවිතයට බාධාවක් නැහැ. මෝඩයා කියනවා මේ බබාලා තාම කසාද වැඳලා නැහැ නේ. මහත්යරට ගිහිල්ලා ඇවිල්ලා නැහැ නේ. මේ අර වැඩේ තියෙනවනේ මේ වැඩේ තියෙනවා කියලා සතිය උත්සාහ කරන්නේවත් නැහැ. ඒගොල්ලෝ හිතනවා 100ට 100ක් සතිය වඩන්න පුළුවන් වෙලාවක් එයි. මේක බැන්නම් මෛත්‍රී බුද්ධ ශාසනය එයි කියලා මේ කියන බයිලහලා. බනහලා නෙමෙයි. බයිලහලා ඒකට ආවර ආයිබෝන් කියන සමාජයක් අද මේ මේ කියන ඕනේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී සතිය වඩන්න පුළුවන්. ඕගොල්ලන්ට රහසෙන් කියනවනම් සිල්පද කඩලා තියෙද්දි සතිය වඩන්න පුළුවන්. මේක මට ඉස්සල්ලාම ඇහුනේ 1979. සිල්පද කඩලා තියෙන බව දන්නවනම් ඒකත් සතිය. ඒක සතියට බාධාවක් නැහැ. මේක දැනගත්තට පස්සේ ආය සිල්පද කැඩීම අඩු වෙනවා. ඒ නිසා සිල්පද කැඩී තිබීම සතියට බාධාවක් නැහැ. ඥාන පිටින් පිටින් වෙනික් වීම සතියට බාධාවක් නැහැ. පැවිදි වුණා නැහැ කියලා සතියට බාධාවක් නැහැ. බුද්ධ ආගම් වුණා බුද්ධ ආගම් වුණා කියලා සතියට බාධාවක් නැහැ. ත්‍රිපිටකය දැනගත්තා නැතයි කියලා සතියට බාධාවක් නැහැ. විනය ඔක්කොම අයලක තියෙනවා කියලා සතියට බාධාවක් නැහැ කියලා මට ඒක යෙලි ඇරලා ප්‍රතිගහලා පතුරු ගහලා ඒ පෙන්නපු ස්වාමීන් වහන්සේට මම තාම වඳිනවා. එහෙම නැත්තම් මම අද කොහෙද මේ අවුරුදු 30 ඇතුළත. නමුත් මම ඊටාම දුර්වලයි මම තව කෙනෙකුට ඒක කියලා දීමේදී මොකද හැම කෙනාම මේ ඉබි කට්ටක් වගේ තමන්ගේ තියෙන මැටිකම් තමන්ගේ තියෙන බහුමත ඔළුවේ තියාගෙන යන යන තැන ඒක අරගෙන ඇවිදිනවා මිසක් මේ කාර්යබහුල ජීවිත ගත කරද්දිත් අපි මේ ඉන්න තැනින් සතිය වඩන්න පටන් ගන්න පුළුවන් කියන කතාවට උගදෙනේ සිංහල බුද්ධ ආගම හරස් කරගන්නවා මං ඉතාමත්ම සතුටුනා ඒ ගිහියන් වශයෙන් මට අඳුරලා දීපු ඒ ගතිය මීතිරකල ආවට පස්සේ මීතිරකල ලොකු ස්වාමීන් වහන්සේත් කියන්න ගත්තා. ඉන්න තැනින් පටන් ගන්නවා. මේකට ඔක්කොම අංග සම්පූර්ණ වෙලා අඩුම කැඩුම සම්පූර්ණ කරන් හිටියොත් ඒකක් පටන් ගන්නවත් නැහැ. ඉන්න තැනින් පටන් ගන්න දන්න දේෙන් පටන් ගන්න ඕනේ. මේක පටන් ගන්න යන්න නම් සතිය ගැනමම වගකීම් බාර ගන්න බෑ. සති සම්පජඤ්ඤය කියන දෙකම ගැන වගකීම් බාර ගන්න ඕනේ. හැබැයි එතකොට පුංචිවට සමාධිය පාවා දෙන්න. සමාධිය ගැන ලෝභ කරන්න බෑ. ඉතින් මේකට උගෝදෙනෙක් අකමැති මොකද මේ කුඩු කාර්යෝ ආවේ ඔක්කොමලා මේ සමාධිය කියන සූස්තියට ඇබ්බැහි වෙනවා. මේ සූස්තිය කියන වචනේ එච්චර හොඳ නම්බුකාර වචනයක් නෙවෙයි. සමාධියට සූස්තිය, සමාධිය තියෙන සූස්තියට ඇබ්බැහි වෙලා මේ සූස්තිය පිටපස්සේ යනවා මිසක් ආ බුදුහාමුදුරෝ දේශනා කරන සම්පජාඤ්ඤය හෝ යෝනිසුමනස්කාරය හෝ ධම්මවිචය ගැන දැකීමක් නැහැ. නිසා ලක්තනම පටන් ගන්නකොටම මේ ධම්මවිචය කියන එක මේ සම්පජඤ්ඤය තුල සැඟිලා තියෙනවා සම්පජඤ්ඤය කියන්නේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට අරමුණක ඉඳලා තව ඉරිය අරමුණකට යනකොට අපි කිව්වට ගතිය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියන පැත්තෙන් බැලුවොත් කැඩෙනවා. ආනේ විදිහට මේ සම්පජඤ්ඤය පටන් ගන්න ඊට පස්සේ විමසුන් නොවන යොදවනවා නම් මම ඉන්න කොතනක හරි කමන්නේ ඉරියව්ව ගැන දන්නවනම් සතිය ඉරියාපත සංදිගෙන දන්නවනම් සම්පජාන. බුදුරජාණන්සේ සම්පජාන්නේ පබ්බේ දුගන්නන්නේ ගතේ ඉරිතේ නිසෙන්නේ සුත්තේ జాగරතේ ආදි වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට සතිය පැවැත්වීම. ඒ කියන්නේ සතිය ඉරියව්වෙන් ඉරියව්වට කැඩෙන්නේ නැහැ. මේක ඇතුලේ පැවතිල්ලක් තියෙනවා කියලා ඉරියා මාරු වෙන තැනදී අතිරේක යොදන ඥාණයට කියනවා සම්පජාන. එක ඉරියව්වේ දිගට යනකොට පවත්වන ගතියට කියනවා සතිය කියලා. ඉතින් ඒක නිසා මෙතනදී මේ සතිය සහ සම්පජඤ්ඤය දෙක එකවර හඳුල්ලා දෙන්නේ මේක සැර වැඩි කියලා තමයි ඉතින් චෝදනා කරනවා නම් චෝදනා කරන්න තියෙන්නේ. නමුත් මම හිතනවා ඒක එච්චරම තේරුම් ගන්න අපහසු තත්වයක් නෙවෙයි. මේ විදිහට මට මේ එදිනෙදාම ගත කරන ජීවිතේ සතිමත් වෙන්න පුළුවන් චිත්තක්ෂණ ප්‍රමාණය මේකට මම වැඩි කරගන්න ඕනේ. ඒකට අරණ්‍යයටම ගියේ නැති වුණාට අටසිල්ම සමාදන් නොවුනට සුදු ඇඳගෙන බාපණයක් දාන නොහිටියට ඉන්න තැන සතිමත් වෙන්න ඕනේ කියන දේ අරගෙන ඒක පෙරලෙද්දි දඟලද්දි එහෙම වෙද්දි මේ සත්‍ය පාත්තන්ට ඕනේ කියන එක දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයට ඒක කියාපාන්න ඕනකමක් නැහැ තමන්ට අත්දා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පච්චත්ත වශයෙන් අන්නේ අත්දා බලන ගතියද කියනවා යෝනිසෝ මනසිකාරය නෝනින් මෙනේ කිරීම උපාය මනසිකාරය මේ කොහොම හරි උපායකින් සතිය වඩන්න. පත මනසිකාරය මේ සති ධාරාව සති ප්‍රවාහය කඩා ගන්නෑ. වෙන්දට වැඩි කරා. මේකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දැම්මේ වයිස් රිෆ්ලෙක්ෂන් කියන එක නෙමෙයි රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා සිංහලට දාන්න පුළුවන් විප්ලවීය චින්තනය. සම්ප්‍රදාන කුල එක ඉරියව්වෙම එක අරමුණෙන් පවත්න චින්තනය නෙවෙයි. ඉරියව් මාරු වෙද්දී අරමුණු මාරු වෙද්දී සතිය කැඩෙන්නේ නැහැ, කඩන්නේ නැහැ, හිත නරක කරගන්නේ නැහැ කියන චින්තනයට ගියාට පස්සේ එහෙම එකක් නැතුව අද බුද්ධ ආගමට මේ තියෙන සංකර ජීවිත ගත කරන්න බෑ. අද මේ තියෙන මනුෂ්‍ය ජීවිතයේ තියෙන සංකරතා අනුව බුද්ධ ආගමට යන්න බෑ. යන්න පුළුවන් වෙන්නේ කොයි කොයි හැටද? අර ඉරියව් මාරුණා, සතිය මාරුණා අරමුණ මාර්මත් කරන්න පුළුවන් කියන මේ ගතිය නිසා මේ සතිය සහ ධම්මවිචේ සම්බොජ්ජංගය සති සම්පජඤ්ඤය කියලා පාරගන්නේ කියන එකයි මගේ යෝජනාව. ඒක බලුවට පස්සේ ඒක දකින්න ගතියට ඒක වැඩි කරන ගතියට ඒක බහුලීගත කරන ගතියට ගියාට පස්සේ අපේ ඥානය අපේ මොළ ධාතු යොදලා බලන්න පුළුවන් මේ සම්ප්‍රදාන කුල පරියන්කයට අයල කොටයක් උඩ වාඩි වෙලා නොහිටියට භක්තික කනකොට අත හොදනකොට, දත්ම දිනකොට, මූණ හොදනකොට මේ කරන ක්‍රියාවලිය හරහා ඉරියව් මාරු වෙද්දී ලැබෙන ලැබෙන ස්පර්ශයේ මත සත්‍ය පිහිටවන්න උත්සාහ කළොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා කවුරුත් නැතුව තනියම තමන් කරන ඕනේ වැඩකදී සත්‍ය පාත්තන්න පුළුවන්. මේ හුඟ දෙනෙක් එක්ක කතා කර කර අරයට බනව බනව මෙයාට ආනව ආනව කරන්න ගියොත් <clears throat> මේකට අපිට එකලාසයක් නැහැ. මේ නිසා මේ කටයුත්තේදී ලක්ෂණ තුනක් තියෙනවා. නැවතිල්ලේ සතියෙන් නිසම්. slowly mindfully silently. මේකට තියෙන පුංචි ඒ ඒ ඒ සම්පජඤ්ඤේ වඩන්න තියෙන පුංචි ඉඟිය තමයි කරන වැඩේ වෙනකට වැඩිය පොඩ්ඩක් නැවතිල්ලේ කරන්න ඕනේ. නාම්පිගානක් හොදනකොට Tamanට ඕන නම් සත්‍යමත් වෙන්න ඒක පොඩ්ඩක් හිමීට කරන්න. ගාක් කටියට තේරෙන විදිහට නතර කරන්න එපා. හිමීට කරන්න. එතකොට මට තේරෙනවා ඇයි මම මේ හිමීට කරන්නේ? මේ සතිය වරක්. ගමනක් යනකොට පොඩ්ඩක් හිමීට යනවා. ඒතකොට Tamanට ඉතාම වැදගත් ලකුණක් ලැබෙයි. Tamanගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙනවා නම් අනිවාර්යයෙන්ම සතිය පිට. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිකුත් වලට නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවනම් තමන්ගේ නිකුත් වෙන සද්ද අඩු වෙන්න පටන් ගන්නවා. එයා තපස්සරෙක් බාටපත් වෙනවා. එයා යෝගියෙක් බාටපත් වෙනවා. තමන්ගේ නිකුත් වෙන සද්ද දන්නේ නැති මිනිහා තමයි හටපට වැඩ දඟලනවා. කරන වැඩකුත් නැහැ ඔක්කොම අවුල් කරනවා. ඒ නිසා ඉදින්දා වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියේ කටයුතු කරන ගත්තොත් ඒ කෙනාට මම කියන්නේ සතිය වඩනවා කාටවත් නොඇඟෙන්න. ඒක තමයි මේකේ තියෙන රහස. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න තියෙන රහස තමයි කියාපාන්න එපා කාටවත් මම සතියින් ඉනවා රේඩියෝ දාන්න එපා ටෙලිවිෂන් දාන්න එපා මයිලන් කෑකොස්සන් ගහන්න එපා කියපු ගමන් පොළු. උඹලට ඕන තරමට බලන්න. ඕන තරම් ටෙලිවිෂන් දාගන්න. හැබැයි මම බලනවා මේ ඔක්කොමලා මේ පංජබජල් කරද්දී මේ ඉන්න தත්ත්වයේදී සත්‍ය පිටවන්න පුළුවන්ද කියලා. ඒකට අපි කිසි තැනකට යුද ප්‍රකාශ කරන්නේත් නැහැ. කිසි කෙනෙක් කරන දෙයක් මට හිංසා කරනවා කියලා හිතන්නේත් නැහැ. ඒගොල්ලෝ ওই නටන නැටිල නටගත්තා. මට පුළුවන් මේකෙදී අවදිමත් බව එලෙමසිටි 100ක් සම්පජාඤ්ඤයක් වඩන් එදාට තේදී අපි වටා ඉන්නේ ඔක්කොම යමියෝ විතරයි. එකෙක්වත් නැහැ මේ සති සම්පජඤ්ඤයට උදව් කරන එකෙක් පලාතක නැහැ. ඉන්නේ එකෙක් අපේ කාලේ නාස්ති කරනවා, අපිත් එක්ක කතාට පෙළඹෙනවා, අපේ ඔළුව අවුල් කරනවා. මේ මන්දිරට අපේ තියෙන තකතිරුකමට අපි රේඩියෝ වලට අහුම්කම් දෙනවා, පත්තර කියවනවා, ටෙලිවිෂන් කියලා ගුණ හරම බලනවා. මේ සීවලකේ මොළුව දාගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ නම් කරන්න බෑ. ඒ වෙනුවට නැවතිල්ලේ නිස්සද්දව සතිය ඉතින් නාකි වෙනකොට මේක කොහොමදක් වෙනවා? නාකින්ද ඉක්මනට කරන්න බෑ. ඉතින් කට්ටිය ගන්නේ අපි හොඳටම වැටලයි කියලා. මම තිනකොට දකුණ යන්නේ උතුර වන්නකොට වම පේන්නේ. ඉතින් එතකොට වෙනවා ඒ නිසා ඕනේ නාකියෙක් පේන්නේ සතියෙන් වගේ. දැන් අපේ ලොකු සංහසේ අවුරුදු 98 දී අපි සම්බන්ධ වුණේ මම. ඉතින් එතන ඉන්නකොට මේ ඉන්දියාවෙන් ආපු කෙනෙක් ඉතාම ගෞරවයෙන් ලොකු සංසානුගමනය කරන ධම්මසුනිත්තත් ඉන්නවා ගිය අවසෙන් මාත් ඉන්නවා. ඊශ්‍රායල් කාර්යයක් ආවා. ඌශ්‍රායල් නෙමෙයි ඌ මට මතක නෑ මොකද්ද જાති. ඊට පස්සේ කිව්වා මොකද්ද උඹලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන ඔච්චර මේ ගෞරව කරන්නේ. ඊට පස්සේ බලපන් කොච්චර නැවතිල්ල වැඩ කරනවද? කොච්චර නිස්සද්ද වැඩ කරනවද? කොච්චර සතියින් වැඩ කරනවද? යකෝ නාගෙනකොට කොයි එකත් ඔහම තමයි කිව්වා ඒ මිනිසයා. ඌ හිතන්නේ මේ භාවනා කරලා ගත් එකක් කියලා නාගෙනකොට හැදී. මේ නිසා බුදුහාමුදුරු කියනවා පුළුවන් නම් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරපන් ජීවිතයේ ප්‍රථම යාමේදී කලුකෙස්තිබියදී භද්‍රේ අවුල. නාගි වුණාට පස්සේ කොයි එක සතිමත් තමයි. ඒ වෙන මොන කරන්නේ ඉතින්. නැවතිල්ල කරන්නේ නැතුව දඟලන්න බෑ. මේන නිකන් තපසරේක් වගේ. ඒ නිසා මේකට වැඩිය නා කියනකොට අපි වැඩිය කැමති නෑ. කියන්නේ සතිය වැඩිනවද නැද්ද කියලා හොයන්න බෑනේ මොන් ඉතින් නාගයක මට නෙමෙයි දඟලන්නේ. නාගෙත් අර කිර දෙයි කාටත් ඔය ටික වෙයි කියලා ඒ ඉලන්දාරියෙක් වෙනවනම් රමිෂ්‍යක් වෙනවනම් උන්ගේ ගාය අඩු වෙලා උන්ගේ tempatකමක් වෙනවනම් ඒක සතියෙන් මිස වෙන මොකකින්වත් නතර කරන්න ඒ නිසා බුදු දානන්සේ සඳහන් කරන ජීවිතේ යාම තුනේදී ප්‍රථම යාමේ කාමයේ නිසා අපිට මේ වැඩේ කරන්න බෑ. මධ්‍යම යාමේ වගකීම් බහුලකම නිසා කරන්න බෑ. අවසාන යාමේ ඔක්කොම පන්සල් යනවා හැබැයි ඉතින් මොකද කරන්නේ? ඇහෙන්නෙත් නෑ, වෙන්නෙත් නෑ, ආතරයිටිස් කියනවා, බොන්දේ අමාරු කියනවා, වාතයට තිර නැද්ද කියලා අහනවා. මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ වාට්ටු. මොකද දුවල පුතාලා හරිය කැමති නාකියෝ ටික නාකිච්චෝ ටික මෙහෙට එනවට මොකද ගෙදර කරදරයක් නැහැ නේද? ඉතින් ඒකට ඩේකියා සෙන්ටර් ගණන් මනන් ඕනේ මේට ඕන තරම් ආධාර කරනවා. අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි කරලා අපේ අම්මට අපේ තාත්තට නිවන් දක්වන්න ඕනේ දෙයක් දෙන්න කියලා. මොකද මේ ගෙදර හිටපුවම මල වාතේ. ඉතින් මේ 90 දෙවෙනි රිට්‍රීට් එකට එනකොට 90 දී අපි තීන්දුවක් ගත්තා. ඊට පස්සේ 140ක් තරුණ අයට දෙන්නේ. වයස කට්ටියට සලකන්නේ නැහැ. ඉතින් පපු වතුර ගා ගන්න ඕල්ලනවා නාකි කට්ටිය. අයියෝ මේ අපිට ඊට පස්සේ භාවනා කරන්න හම්බෙන්නේ නැහැ කියන්නේ. මොකද මේ සතිය නැවතිල්ල වැඩ කිරීමේ සහ නිස්සද්ද වැඩ කිරීමේ ජීවිතේ යාම තුනත් එක්ක සම්බන්ධයක්. මේක ඉතාම වැඩිම ලකුණු ගණක් හම්බ වෙන්නේ බද්දර යවුවනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි වීදි මේක කරොත් මම අත්කුසල කියන මට කරන්න බැහැ. මට මේ සත්‍ය කියන කාරම්භ වෙනකොට මට අවුරුදු 36ක් ගිහිල්ලා. එතකොට විශාල වශයෙන් වගකීම් වෙන්න බලන කියන්නේ පැවිදි වෙන්න විවාහ වෙන්න රස්සාවක් කරන්න නිලතල ගන්න ඔන්න මෙන්න වයසේ. මට මගේ ගුරුවරයා කිව්වා බඳින්නත් එපා රස්සාවක් කරන්නත් එපා වගකීමක් ගන්නෙත් නැතුව හිටපන්. ඒක කොහොමද ඉන්නේ අප්පා? කොහොම කරන්නේ? ඉතින් මං ගෙවේ වැඩිදුර අධ්‍යාපනයට ගියා. ඒතකොට මං ඉන්න ඕනේ නැහැ. රසව කරන්න ඕනේ නැහැ. නැත්තම් අධ්‍යාපනයේ අමු නැත්තම මොනම අධ්‍යාපනයක්වත් අල්ලන්නේ දෙපිනියක්. වැඩිදුර අධ්‍යාපනයට ගියේම මේ දේ පරීක්ෂා කරා. ඒ නිසා මම ගොඩාක් මේ සතිය සහ සම්පජඤ්ඤය තේරුම් ගත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් සහ පශ්චාත්තුපාදී ශිෂ්‍යෙක් විදිහට. ඒ නිසා කාටවත් කියන්න බෑ මේ අපි කාර්ය බහුල ජීවිතයක් ගත කරන වෙනස අපිට සතිය වඩන්න බෑ සම්පජඤ්ඤය වඩන්න බෑ අපිට ත්‍රිපිටකය දන්නේ අපිට විනය නැහැ අපිට පැවිදි වෙන්න බෑ. මොකද මගේ ජීවිත අත්දැකීමෙන් මම දැක්කේ ඔය සේරම බුබ්බඩයාගේ කතා. කම්මැලියන්ගේ කතා. බද්බූසන්ගේ කතා. භාවනා කරලා මේ සාතියත් එක්කම සම්පජඤ්ඤේ නැත්නම් අපි කියනවා නම් මේ ධම්මවිචය මේකට ගාගත්තොත් ටිකක්. මේකට පුදුම ප්‍රබුද්ධ භාවයක් ඕනේ බුදුහාමුදුරු කියන දේ තේරුම් ගන්න. නැත්තඳ බෑ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා පඤ්ඤාවත් අසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. ඒ ප්‍රඥාවන්තයට විතරයි. විරියවන්ත අසායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස. මේ බුබ්බඩෙන්න බෑ. ඒ නිසා මේක එනේන දේ තියෙද්දි හරියට රළු මූදක ඔරුවක් පදින්න වගේ නැල කැඩි කැඩි එද්දි ඔරුව පෙරලා ගන්න නැතුව කරගෙන යනකොට ඒ මනුස්සයාට මාළු බාන ජොබ් එක හරි කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ Taman වෙත පැමිණෙන හැම කරදරයක්ම පසුබාන දෙයක් නිදහසට කාරණාවක් කරගන්න නම් ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේදී මේ කුසි කුකුස් බහුල කෙනෙක් සැක බහුල කෙනෙක් ඒ වෙන්නේ අය භාවනා මධ්‍යස්ථාන 70ට වැඩි වැඩි එහෙමනේ මේක හරවගෙන මේ කොයි දේ ආවත් මට මේක අභියෝගයක් බුද්ධ ශාසනයක් තියෙන කාලයක් මනුස්සාත්වාවක් තියෙනවා මට ධර්මයේ තියෙනවා වැඩ කරන මිනිස්සු ඉන්නවා පැවිද්ද තියෙනවා සත්පුරුෂයෝ ඉන්නවා සද්ධර්මයේ තියෙනවා මම මේක කරන්න යන්න ඕනේ කියලා බැලුවොත් ඒ සතිය සම්පජාඤ්ඤයක් සති සම්පොඥංගේ ධම්මවිදි සම්පොඥංගේට හැරෙනකොට මුතුම සෙල්ලක්කාරකමක් එන්න පටන් අර ගන්නවා. මම ඉතාම වමනාවෙන් කියන්නේ මේ වෙනසවත් එහෙම නැත්නම් මේ සතිය පිහිටන බවවත් සතිය පිහිටන් නැති කෙනෙකුට දැනෙන්නේ නැති වෙන්න ගෙනියන එකක් ධම්මවිචේ සම්බොධ්‍යංගය කියලා මම කියනවා. තමන් භාවනා කරන බව කාටවත් අඟවන්නේ නැහැ. හැබැයි අරින්නේ නැහැ. ලදලද වෙලාවේ භාවනා කරන මේ කාටවත් කියන්නේ නැහැ මේ මම භාවනා කරන කෑ ගහන්න එපා. මම භාවනා කරන සුදු ඇඳ ගන්න ඕනේ. මම භාවනා කරන රේඩියෝ එක නතර කරන්න අවශ්‍ය නැහැ. එහෙම ඕනේ නම් මේ මනසට මේ සංකර ජීවිතය යන්න බෑ. මේ භාවනා කරන යෝගාවචරයේ කියන පූර්ණ කාර්ය භාවනා කරන යෝගාවචරයේ ගෙදර ගියා. ගෙදරපතියාගේ මල්ලි අවුලක් නඩත්තු කරනවා. විශාල ටෙලිවිෂන් එකක් තියෙනවා. යා කවුල කට්ටියත් එක්ක ටෙලිවිෂන් බලනවා. ඉතින් මේ යෝගාවචරත් එක්ක අතන ඉන්න වෙලාවේදී ආහාර දින අයියා උඹට මේ ටෙලිවිෂන් බලන ගමන් භාවනා කරන්න පුළුවන් කියලා. මම පිස්සු කතා කරනවා ටෙලිවිෂන් ගම බලන ගම කොහොමද භාවනා කරන්නේ උඩ හිත ගන්න. ඉතින් මොකටද යකෝ කැලේ කියලා ඔබ කියන්නේ? දැන් බලපන් මේ මුළු පවුලත් එක්ක ඉන්නේ දුන් ටෙලිවිෂන් බලනවා මම කුටුවේ ඉන්නවා කවුරුත් දන්නේ මම භාවනා කරනවා. උඹටවත් තේරෙන්නේ නැහැ. මොනවද මේ කැලේට ගිහිල්ලා මේ ඒකටම යෙදිලා පැදිලා කරන්නේ? මේ ඔක්කොම ටෙලිවිෂන් බලද්දී උන්න ටෙලිවිෂන් තියෙන නිසා මම මගේ ඇඟට කොට වෙන්නේ නැහැ මම භාවනා කරනවා. අන්න ඔය වගේ උපක්‍රම දන්නේ නැත්නම් ඉතින් කවුද වදේ බුදුහාමුදුරයි ලෝක කියලා දෙන්නේ? ඌවත් ඉන්නවද බුදුහාමුදුරා? බුදුරජාණන් කියන්නේ කොයි කෙනා මොන දහංගට දැම්මත් මොන ජල්වරි නැතුවත් Taman ඉන්න ඉරියව්වට කරන වැඩේ පිළිබඳ සතිය ළඟ තියනවා නම් මං කියන්නේ ඒක සතිය වඩන හොඳ තැනක් කියලා. නමුත් තිය නොවඩා ඉන්නේ ඒක නිදාහකට කාරණාවක් නෙවෙයි. නිසා යම් දවසක ධම්මවිචේ සම්පජාන්ගේ ඇති වුණොත් මෙතෙක් භාවනා කරන්න බෑ කියව හැම කාරණාවකම තියෙන මෝඩකමත් කුසීතකමත් ණය ක්‍රමය අපි කියනවා න්‍යායය සහ අධිකමාය කියලා කියන්නේ ක්‍රමශාවිදි නොදන්න කරා. ඒක කවදාකවත් ස්වයංභූව එන්නේ නැහැ. පරතෝ ഘോഷෙම අහඬෝ. ඇත්තටම අපිට ඇහිලත් ඇති. ක්‍රියාත්මක කරනකොට තමයි අපි ඒ ප්‍රායෝගික දැනුම අත්දැකීම ලබන්නේ ඒ නිසා <clears throat> යම් දවසක මේ ආකල්පමේ වෙනස බොජ්ජංගවල ධම්මවිචේ ආපු ගමන් ඒ පුද්ගල සම්පූර්ණ මගේ වචනෙන් කියනවා නම් තිරියම් වෙන්න පටන් ගන්නවා කිසිම නිදාසර කාරණාවක් ඊට පස්සේ ගන්න හැම වෙලාවෙදිම ඉදිරියට යන්න බලනවා ඇත්තටම එහෙම කෙනෙක් එහෙම ඉදිරියට බලන කෙනෙක් පවුලේ ඔක්කොම ඕනේ එකෙක් හිටියොත් මුළු පවුලම දිනුවා එහෙම එකෙක් හිටියොත් මුළු කන්තෝරක මුළු කන්තෝරම දියුරන. එහෙම එකෙක් හිටියොත් කම්පැනි එක මුළු කම්පැනිම දියුරන. එහෙම එකෙක් මුළු භාවනා මධ්‍යස්ථානෙත් මුළු භාවනා මධ්‍යස්ථානෙම දියුරන. නිසා හිතන්න එපා මේක තොග වශයෙන් ග්‍රොස් වශයෙන් බහුල ජන බහුල ජන විඥාණයට යන එකක් නෙවෙයි. හැබැයි එකෙක් කළොත් එකියක් කළොත් ඒකෙන් ලැබෙන ඒ හොඳ කම්පන වේගය පුතුමාකාර අනුන්ගේ දුක් නිවන ගමන් ආදර්ශයකුත් පිළිතන ගමන් අනෙක් අයට ඒක හොඳ නිහඬ බණක් වාටපත් වෙනවා. එනිසා මේ එක එක්කෙනෙක් හිතට ගත්තොත් ඒක මේ මගේ වැඩක් විතරක් නෙමෙයි මේක සාසනීය වැඩක්. ඒ නිසා චරිචුරු ගන්න එපා, නැතිබරිකම් කියන්න එපා. ලදලද වෙලාවේ ධම්මවිචේ සම්පොඥංගය අරගෙන ඉරියව් මාරු වෙද්දී, අරමුණු මාරු වෙද්දී මේ සතිය ගැට ගහගෙන ඉදිරියට යන්න මේ අද දවසේ අපි කරපු භාවනාවත් ධර්ම දේශනාවත් අපට හේතු වාසනා වේවා කියලා ඒක මම හිතනවා ලොකු ඉදිරි ජයග්‍රහණයක් කියලා සියලු දිනාට වෙනි අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තියක් පිණිස දවසත් ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා